අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 116 වෙනි අපේ වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහා ඉරැස්ුනේ සියලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පතමේ චත්තාරෝ ධම්මා සච්චිකා තබ්බා චත්තාරි සාමාන්‍ය පලානීති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මෙවැනි ශාසනයක් මනුසාත්ම භාවයක් දුක්ඛක්ෂණ සම්පත්තියක් හම්බෙච්චාම කෙනෙක් සාක්ෂාත් කරගත යුතු එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත යුතු ධර්ම හතර මොනවද කියලා මේ ශාසනයේ ප්‍රශ්නයක් අහුවොත් ඒකට තියෙන ඍජු පිළිතුර තමයි මේ සාමාන්‍ය ඵල හතර එහෙම නැත්නම් නම් වශයෙන් කියනවනම් සෝවාන් ඵල ඥානය සකදාගාමි ඵල ඥානය අනාගාමි ඵල ඥානය සහ අරියත් ඵල ඥානය. ඉතින් ඒ සඳහා අපි සදී පැහැදී ඉන්න බවට මම හිතන්නේ කාගවත් හැකියාවක් නැත්තේ නෑ. එසේ නමුත් අපි පටන් ගත්ත තැන් අනුව ඉන්න තැන් අනුව අපි මේ කියන දේට දක්වන අදහස් අනුව අපි දෙන්නෙකු සමාන නැහැ. හැම කෙනාම ඒ අතින් විවිධාකාර බවක් දක්වනවා. නමුත් අපි සාමූහික ප්‍රයත්නයක් කරන නිසා අපි පුළුවන් තරම් මේක පිළිබඳව සාරුවච්ච මතය එහෙම නැත්නම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ මතය ඉදිරිපත් කරගත්තොත් අපිට මේ සාමූහික ප්‍රයත්නයේට සාමයක් ඒ වගේම එකමුතුකමක් ඉන්නවා. සිද්ධ වෙනවා. එසේ නමුත් අපි කරන කරන ප්‍රයත්න වල හැටියට ලැබෙන ප්‍රතිඵල ඒක න හැටියට වෙනස් වෙන විවිධත්වයක් තියෙනවා. ඊයේ වරුසාව ඇස්සේ අපි තේරුම් ගන්න උත්සාහ කළේ මේ කාමය කියන නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුන් ආකාරයට බෙදලා කිය මේ කාමයෙන් නැත්නම් තෘෂ්ණාවෙන් අශේෂ විරාග නිරෝධෝ යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය මේක තමයි මේ නිරෝධය පෙන්වන්නට බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරපේක. ඉතින් මේ සච්චිකා තබ්බ නැත්නම් සාක්ෂාත් කළ යුතු ධර්ම හතර කියන්නේ මේ කාමයේ ප්‍රහාණය කිරීමේ අවස්ථා හතරක් කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේ එදිනෙදා මේ හුස්මක් බලන වාරයක් පාසා සක්මනක් කරන වාරයක් පාසා එදිනදා ජීවිතේ සතිමත් වෙන වාරයක් පාසා අපි කොච්චර දුරට මේ කියන තෘෂ්ණාවෙන් අශේෂ විරාගව ශේෂ නැතුව සම්පූර්ණයෙන් විරාගයටපත් වෙනවද ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා කවුරු හරි දන්නවනම් ඒක ඒකාන්තව යෝගාවචරයට චිත්ත ශක්තිය වඩනවා අදිෂ්ඨාන ශක්තිය වඩනවා ඒ නිසා බණ ඇහිමෙන් අපි ධර්ම සාකච්ඡා කිරීමෙන් ඒක පුළුවන් තරම් හිතට වද්දා ගන්න හදනවා ඉතින් නමුත් මේ කාමයේ කියන එක gediyak වශයෙන් එක සැරේ අයින් කරන්න බෑ ඒක ටික ටික ටික ටික අයින් කිරීමේ ක්‍රමයක් තියෙන ඉතාමත්ම කාමයේ තියෙන ෂටගතියට ප්‍රයෝග ගතියට මායාවී ගතියට ගැළපෙන ඉතාමත්ම සූක්ෂම ක්‍රමයකට තමයි සරුවචන් වහන්සේ මේ කාමයේ ප්‍රහාණය කිරීම කියලා තියෙන්නේ. ඉතින් ඒකෙදි කාමය තුන් ආකාරයට කරලා කඩනකොට තණ්හාව තුන් ආකාරයකට කඩනකොට තෘෂ්ණා දුර්වල වීමකු සිද්ධ වෙනවා. මේ තෘෂ්ණාව එක සැරේ ගලවන්න බෑ. නමුත් මේ කෑල්ල කෑල්ල එක එක සැරේ ගලවන්න පුළුවන් කියලා මහා ගලක් තුනට පලාගත්තට පස්සේ ඒක ඉවත් කරන්න හෝ කුඩු කරන්න ලේසි. අනිත් වගේ මේ තෘෂ්ණාව තුනකට බලලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විසින් ඉදිරිපත් කිරීමත් ਸਰවඥාසිකේ සාරවත්ඥ ක්‍රමයක්. මුත් ඊට වැඩි ඊ타මත්ම සියුම් අර්ථයක් අපි ශාසනික වශයෙන්, જાතියක් වශයෙන් ඉතිහාසයේ අමතක කරලා තියෙනවා. ඒ මොකද්ද? කාම තණ්හා දුරුවන් කරන භව තණ්හාව අල්ලන්න ඕනේ. ආන්න උතන තමයි අපිට මේ සාපේක්ෂතාවාදේ මේක නිසා මේක අයින් කරනවා කියන අදහස දන්නේ නැති නිසා අපි මේ තණ්හාවේ ඔක්කොම එකතරේ අයින් කරන්න හදන අම්මු මූලධර්ම වාදයකට අහුවෙලා අපිට මේ කාම තණ්හා දුරුවන් කිරීම සඳහා භව තණ්හාව ප්‍රයෝජෙන්න ගන්න පුළුවන් කියන එක කරගන්න බෑ මොකද තෘෂ්ණාවට වෛර කරනවා තෘෂ්ණාවට වෛර කළම මේ වැඩේ කරන්න බෑ හොරෙක් කල්ලන්න හොරෙක්ම දාන්න ඕනේ ඒ නිසා අපි කොතනදීද කාම තණ්හාව දුරුවන් කිරීම සඳහා භව තණ්හාව පාවිච්චි කරන්න කියලා බැලුවොත් මේ පිංකම් කරනවා කියලා කියන්නේ දන් දෙනවයි කියලා කියන්නේ සිල් රකින්නයි කියලා කියන්නේ භාවනා කරනවයි කියලා කියන්නේ මේ ජීවිතේ සබ පාවා දීලා మతు භවය සඳහා ඉහාත්මය සඳහා යම් යම් ප්‍රමාණයක කැපකිරීම කරනවා දානයක් ඒ ඡාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියන පද ටික තමයි බුදුහාමර පාවිච්චි කරන්නේ. ඡාග කියන්නේ ත්‍යාගවන්තකම. පටිනිස්සග්ග කියන්නේ අතහැරීම. මුත්‍ති කියන්නේ මිද්දෙනවා. අනාලයෝ කියන්නේ ආලය හැරපනවා. ඉතින් අපි දැන් මේ වගේ ගමනක් එන්න යනකොට අර තම තමන්ගේ අත්‍යවශ්‍ය ගෙවල් දොරවල් වැඩ කාට හරි කොපවරලා මොනවා හරි ගනුදෙනුවක් කරගෙන තමයි අපි මේ එන්නේ. ඒ එන දෙයට කිසිම වෙලාවක අපිට උදව්වක් ආධාරයක් නැව තන වඩාගෙන ප්‍රයෝගයෙන් සකස් කරගන්න ඕනේ. ඒ මොකද ඒ ගෙදර ඉඳලා හිටියොත් මේට දෙයක් හැපෙන තියෙන නිසා නෙවෙයි. එහෙම නැත්නම් මෙහි ආපුවම ගෙදරට දෙයක් හැප තියෙන නිසා නෙවෙයි. නමුත් මේ වැඩෙත් වෙන්න එපාය. එතකොට මේ භව තණ්හාවක් ඉදිරිපත් කරගෙන කාම තණ්හාවක් ප්‍රතික්ෂේප කිරීමක් කරලා තියෙනවා. ඒ කරනකොට ඒ කෙනා ඡාග පටිනිසග්ග මුත්‍ය අනාලයෝ කියන මේ පද පහම ක්‍රියාත්මක වෙලා තියෙනවා ගෙදර දොරේ තව සම්පත් ත්‍යාගවන්ත වෙලා තියෙනවා. පටිනිස්සග්ග කියලා කියන්නේ අතහැර දමලා තියෙනවා. මුත්‍ති ඒ මිදිලා තියෙනවා. తాවකාලිකව හරි ගෙවල් දොරවල සැප සම්පතේ මිදිලා තියෙනවා. අනාලයෝ කියන්නේ ආලය හැරපලා තියෙනවා. චාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ. ඉතින් මෙහි ආවට පස්සේ එහෙම නැත්නම් මේ අරණ්‍ය ගත උනායි කියලා අපි හිතමු తాවකාලිකව ඉතින් මේ අරණ්‍යගත වීම නිසා නැත්තම් මේ බුදුහමතුරු මේකට ටිකක් උපදාලා කියන්නේ අරණ්‍ය ජීවිතයේ අගේ කිරීම හරහා අරණ්‍ය ජීවිතයේ අනුමෝදන් වීම හරහා අරණ්‍ය ජීවිතයට අනුග්‍රහ කිරීම හරහා gidaradora සැප සම්පත් අයින් කරන එක අපි කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ වරහන් ඇතුලේ දාලා කියනවා ඒ අරණ්‍ය ජීවිතයේ සැප සම්පත්තිය නිසා නෙවෙයි සුඛයක් නිසා නෙවෙයි ඒක දුකක් අරණ්‍ය ජීවිතය දුකක්. නමුත් ඒ කෙනා දන්නවනම් මේ දුකට මනාප වෙන්නේ, මේ දුක අනුමෝදන් වෙන්නේ, මේ දුක අගය කරන්නේ, මේ දුක ආඩම්බර වෙන්නේ, මේ දුකට අනුග්‍රහ කරන්නේ මේ කාම සැපය අයින් කරන අදහස කියන එක යෝගාවචරයට තේරෙන්නේ නැත්නම් එයා මෙහි ඇවිල්ලා සැප ඉල්ලනවා. ඉතින් කන රත් වෙන්න ගහන්න ඕන කන් අඩිය පුපුරන්න මෙහි එන්න කියන්නේ සැප දෙන්න නෙවෙයි. මෙහි නෑ කුමරු කුමරි සැප. මෙහි නෑ රජ සැප. මේ අපි තියෙන එක හදා බෙදාන කනවා ඒක වෙනම එකක්. ඒ නිසා මෙතනදී තියෙන මේ දුක සැපක් වශයෙන් බලන්න පුළුවන් නම් යෝනිසුමනස්කාරය කියලා කියනවා. මේ හම්බෙන පීඩාවත් මේ හම්බෙන ධරතයත් සැපක් වෙනවා. මොකද අරසා විශාල කාම තණ්හාව මේ අරණ්‍යයේ ඉන්න එක චිත්තක්ෂණයක් අගය කරොත් ඒ චිත්තක්ෂණය කාම සංඥාව 100%ක්ම නැහැ. ඒ නිසා මේ අරණ්‍යයේ ඉන්නවා කියන එක දාර්ශනික වශයෙන්, ආගමික වශයෙන්, ආධ්‍යාත්ම වශයෙන් අගය කරන සතුටු වෙන චිත්තක්ෂණයක් පාස එයා දන්නවනම් නැත්නම් අදිෂ්ඨාන ශක්තිය වඩා ගන්න දන්නවනම් චිත්ත ශක්තිය වඩා ගන්න දන්නවනම් මේ චිත්තක්ෂණය කොච්චර දුරට අපි මේ අරණ්‍ය ජීවිතේ සතුට වෙනවද ඒ චිත්තක්ෂණයේ කඳුලක්වත් ගෙදර ගැන මතක් වෙන්නේ අතීතය ගැන මතක් වෙන්නේ අනාගතය ගැන මතක් වෙන්නේ අරය ගැන මතක් වෙන්නේ අතන ගැන මතක් වෙන්නේ ඒ චිත්තක්ෂණේ කාම තණ්හාව අශේෂ විරාග නිරෝධෝ ඒක ශේෂ නැතුවම විරුද්ධ වෙලා රාගය අයින් වෙලා ඉතින් ඒ නිසා මේ අරණ්‍ය හම්බෙන මේ කරදරකම් කටවල ටික සැපක් කියලා කියන්නේ පිස්සු හැදිලා නෙවෙයි. බුදුජානනාංශ මේ අපිට බ්‍රේන් වොෂ් කරන්න හදනව නෙවෙයි. මොළයට කුරුවල් කරන්න හදනව නෙවෙයි. ඒ නිසා මේ මේ පැමිණි දුකත් පැණි රහක් කරගන්න කියන්නේ එතකොට කාම සම්පත්තිය කාම සැප කාම ගුණ චිත්තක්ෂණයට අමතක කරනවානේ. ඉතින් මේක හරිම අමාරු තේරුම් කරලා දෙන්න මොකද එක්කෝ හිතනවා එහෙනම් ගෙදවල් වලට වැඩිය සැප මෙතන තියෙනවනේ මේක සාදු කියන්නේ. ඊට වැඩිය සැප මෙතන සැප තියෙනවනේ මේක අනුමෝදන් වෙන්න. මේක සමාදන් වෙන්න. මේක අනුග්‍රහ කරන්න. ඉතින් හත් දෙයිනේ මෙතනත් කරදරයක් නැති. ඒක බුදුහාමර නොදැන කියනනේ කරදරයක් තමයි. නමුත් ගෙදර දොරේ කියන මේ සංසාරයක් එකතු කරගත් මේ ඇබ්බැහි ටික පුරුදු ටික මනාපමනාප ටික හරක බාන රත්තරම් මිනිමුතු ගෙවල් දොරවල් කරදරම ඒ චිත්තක්ෂණයක් අමතක කරන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් අරණ්‍ය වාසී අපි වෙනවයි කියන එකෙන් එයා සාසනේ තේරුම් ගත්ත කෙනෙක් වෙනවා. එයා යෝනිසමංස්කාර තියෙන කෙනෙක් වෙනවා. එයා මේ කරදර නැහැ කියලා නිකන් හංගන්න හදන්නේ කරදර තමයි. නමුත් මේක සැපක් විදියට ගන්නවා. මොකද මේ කාමයේ කියන මේ වංචනික ධර්මය, ෂට ධර්මය, බූවල් එක්කගේ භයානක දේ ගෙදර ඉඳලා කරන්න බෑ. නිසා මෙතන ඉඳලා අපිට පුළුවන් චිත්තක්ෂණ වශයෙන් අයින් කරන්න. ඊට පස්සේ මේ අරණියට ඇවිල්ලා චිත්තක්ෂණයක් මේ අරණ්‍ය වාසී ජීවිතය පැවිදි වේවා උපවිදි වේවා සමාදන් වෙන හැම මොහොතකම එයා දන්නවනම් මම දැන් ඒ චිත්තක්ෂණයේ කාම සංඥාවට හොඳ උත්තරයක් දීලා තියෙනවා බුදු උත්තරයක් දීලා තියෙනවා නෛර්යානික උත්තරයක් දීලා තියෙනවා තේස නැති උත්තරයක් දීලා තියෙනවා කියලා එයාට වෙන නිවනක් ඕනේ අරන්නේට ආපික සැපක් අරණට ආපේකත් නිවනක්. නමුත් ඒක හුදු කාම ආසාවට දෙන උත්තරයක් විතරයි. නමුත් තව තියෙනනේ ආසාවල් දෙකක්, තෘෂ්ණා දෙකක්. දැන් මේ භව ආසාව අල්ලගෙනනේ කාම ආසාවට පොඩ්ඩක් නොසලක හැරීමක් කරේ. ඊට පස්සේ මේ අරණ්‍ය වාසය ඕනේ නම් විස්තර දැනගන්න චුලසුඤ්ඤත සූත්‍රය කියවට බොහොම ලස්සන බුදුහාමුදුරු විස්තර කරනවා. අරණ්‍ය වාසයේ ඉන්න ගමන් දැන් මේක හරි කරදරේනේ මේක ඊයේ වතුර නෑ එන ගහනවා අකුණු ගහනවා අලි කචල්නේ මේකේ. එහෙම ඉන්නකොට හිතන නැද්දකින් විතරක් ගෙදර හිටිය නම් ස්විච් එක දා ගන්නවා වතුර ටික තියෙනවා එයා කන්ඩිෂන් එක තියෙනවා දැන් මේකත් නෑ කරයට ගන්නත් නෑ ඕනේ විදියට බුදියන්නත් නෑ මල හොන්තුව මේක. එහෙම කල්පනා කරලා මේකේ තියෙන කරදර තමයි ඒ අරණ්‍ය කරදරවල තියේදී එක චිත්තක්ෂණයක් කයට හිතට ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා එතකොට gedara dore තියෙන කරදරත් අයින් කරලා අරණ්‍ය කරදරත් తాවකාලික උත්තරයක් දීලා කයට හිත ගත්තොත් කාය සංඥාව ගත්තොත් ඒ මනුස්සයා කාමයේ විතරක් නෙවෙයි කාම සංඥාවටත් උත්තරයක් දුන්නා වෙනවා අර ගත්ත උත්තරේ පැතිරිච්ච විලල් වෙච්ච එකක් කයට සීමා කරලා අපි හිතමු අරණ්‍ය වාසී සන්තෝෂෙන් ඉන්න ගමන් අතපය හොදාගෙන තුතු ඇඳගෙන ඇවිල්ලා කොට්ටයක් උඩ වාඩි වෙලා මම මේ ඉන්න අරණ්‍ය ජීවිතේ තවත් සමෘද්ධ කරගන්න එක චිත්තක්ෂණයක් ඒක විනාඩියක් ඒක තප්පරයක් මං කයේ හිත පවත්නවා කියලා හිතනද මුළු හදින්ම මේ කයේ ඉන්න බව අවබෝධ කරලා සමාදම් වුණොත් එයාට කියන්න පුළුවන් ඒකට අරණ්‍යත් ත්‍යාගයට දුන්නා. අරන්නේ කරදර ටිකක් පටිනිස්සග්ග මුත්‍ති අනාලය අතහැරියා. ඒ මොකද කයේ ඉන්න චිත්තක්ෂණය අවුත්තාම සතුටෙන් ප්‍රකාශ කරනවා. මං අරන්නේකට ගියා. වැඩමුළුවකට සම්බන්ධ වුණා. වාඩි වුණා. මෙන්න මෙච්චර චිත්තක්ෂණ ගාණක් මම කයේ හිත තිබ්බා. ඒ නිසා ගමක් දුක් කරදර මගේ හිතේ වෙලා තිබුණේ අරණ්‍යයක් දුක් කරදර තිබුණේ හැබැයි කයට අදාළ කන්දොස් ක්‍රියාව නම් තියෙනවා. නමුත් ඒක පැමිණි දුකක් පැනිරහයි මොකද ගමක් දුක් කරදර නැහැ සංසාරයක් දුක් කරදර නැහැ අරණ්‍යයක් දුක් කරදර නැහැ කයට ඉතින් මේ කයට ආවට පස්සේ මේ කය අගේ ආඩම්බරය කරන්නේ කයට ගත්ත හිත සැපක් විඳින නිසා නෙවෙයි කයට තියෙන අදාළ දුක් ටික දැනගන්න හම්බුණත් ඒක සැපක් මොකද මේ මාර්ගයෙන් සංසාරයක් දුක් අමතක කරන්න පුළුවන් අරණ්‍යයක් දුක් අමතක කරන්න පුළුවන් කියලා මෙයා මේ අරමුණට නැත්තම් ඉරියව්වට නැත්තම් සක්මන් කරන වෙලාව ඉඳගෙන ඉන්න වෙලාවේ බත් කරන වෙලාවේදී අත දිගාරන වෙලාවේ අත නමන වෙලාවේදී වැසිකිලි ගැසිකින කරන වෙලාවේ චිත්තක්ෂණේ චිත්තක්ෂණේ හරි මේ කයට හිත දාගන්න පුරුදු වුණොත් ඒ කාම තණ්හාවට දැන් සාධාරණ උත්තරයක් දීලා තියෙනවා. ඒ ඉන්න ඉන්න චිත්තක්ෂණේ යා ත්‍යාගවන්ත වෙලා තියෙනවා. මිදිලා තියෙනවා ආලය හැරපලා තියෙනවා අතහැරලා තියෙනවා කාමේතර කාම සංඥාව. ඉතින් යාට දැන් වගකීමක් එනවා මේ විදිහට චිත්තක්ෂණ එකක් නෙවෙයි දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කයෙම හිත පාත්තන්න. එතකොට පුත්‍රජාන් වහන්සේත් චේතසෝ විනිබන්ධ කියන කාරණායටදී කියන මේ කයට ගත්ත හිත අපිට පුළුවන් නම් ධාතු මනසිකාරයට දාන්න. එහෙම නැත්නම් වායෝ ධාතුවට දාන්න. එහෙම නැත්නම් තේජෝ ධාතුවට දාන්න. එහෙම නැත්නම් පඨවි ආපෝ කියන මොනවාරි රූප ධර්මයකට දාන්න මුළු කයේම තියෙන කරදර වෙනුවට ඒ වෙලාවට ඉස්මතු වෙන එක ධාතුවකට එක රූපයකට හිත දාන්න පුළුවන් කියලා කියන්නේ තන්දාරයක ගෙවල් දොරවල් තිබුණ දුක්නුත් නැහැ අරණ්‍යයකට දුක් අදාළ දුක්නුත් නැහැ මුළු කයට අදාළ දුක්නුත් නැහැ. ගත්ත වායෝ ධාතුව හුස්ම ටිකනම් පිම්බීම හැකිලිම නම් වම දකුණ නම් ඒ ටික දාන්න. ඒකෙත් හොඳක් දැකලා නෙවෙයි සතුටු වෙන්නේ ඒකත් පෙළන ගතිය තමයි තියෙන්නේ. ඒකත් තවන ගතිය තමයි තියෙන්නේ. නමුත් ඒ තවන පෙළන ගති ටික කමඨාන් වார்த்தාවට ඉදිරිපත් කරන්නේ ලැබිච්ච සම්මානයක් වාගේ. ලැබිච්ච ආශිර්වාදයක් විදියට. අනේ මට දැන් හොඳට පේනවා හුස්ම ගන්න පටන් ගන්න හැටි. ඕන හුස්ම ඇදිලා යනවා. ඕන්න ඉවර වෙනවා. ඊට පස්සේ ප්‍රස්වාසය පේනවා. මෙන්න ඇදිලා යනවා. මෙන්න ඉවර වෙනවා කියලා මේකේ විස්තර ලියන්නේ ඒක ඒක වශයෙන් සැපක් නිසා නෙවෙයි. ඒකේ හිත තියනවා කියනකොට අච්චරක් දුක්ඛන්දක් ගෙවිච්ච බවට සතිය අපිට සාක්ෂි වෙනවා. ඒක නිසා මේ වැඩි වැඩියෙන් තමන් අධ්‍යයනය කරන රූප ධර්මයේ අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන දන්නවයි කියන්නේ ඉතින් අන්තිම සූක්ෂම අන්තිම දක්ෂ යෝගාවචරය. නමුත් මේ යෝගාවචරයේ ආයෝනිසමනස්කාරය තියෙනවනම් එයා හිතන්නේ මේ හුලන් දිහා බලන ඉඳලා නිවන් දකින්න පුළුවන්ද? පිම්බෙනවා හැකට දිහා බලලා කොහෙන්ද නිවන් දකින්නේ? කොහෙද මේ කෙලෙස් කැපෙන්නේ? මොකද්ද පින? කොහෙද මේ යන්නේ? ඒ මෙහාට ඒ සැකේ එනවනම් කවදාකවත් හුස්ම පෙනුනත් ඒක දිහා බලන්න හිතෙන්නේ නැහැ. බලලා පෙනුනත් කමටහන් වාර්තාර දාන්න හිතෙන්නේ නැහැ මට තේරෙන්නේ මේ අස්පනා පිට මතුවෙච්ච හුස්ම දිහා බලලා විස්තර කියමන හරහා කොච්චරක් ඒ වෙලාවට gedara හිටියානම් එන්න තියෙන කෙලෙස් කන්දක් කැපෙනවද කියනවනම් බුදුචාන් වහන්සේ සඳහන් කරන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණ්හාති පදහති මේ වෙලාවේ gedara හිටියානම් මට එන්න තියෙන ටොංගාණින් මනින් බැරි අකුසල එහෙම නැත්නම් අනුප්පන්නානම් අකුසලානම් න උපාදාය නැවත නොයිපද වීම පිණිස මේ මොහොතේ එස්පනාප වේන පිටපේන හුස්මට හිත දාන දැකලා ඒක නිකන් සම්මානයක් වාගේ ඒක Tamanට හම්බෙච්ච සුභාසින්තනයක් වාගේ ඒක Tamanට හම්බෙච්ච ශාසනික සම්පත්තියක් වාගේ අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්නේ ඒ යෝගාචර එච්චරටම සංසාරේ දුක දානවා එච්චරටම ප්‍රතිපත්ති තේරුම් ගන්න තියෙනවා ඒ නිසා මේ යෝගාචරයට හතර බස්සරයක් කියන්න ඕනේ මේ විස්තර ටික දෙනවයි කියන්නේ ඒකට සාදරයි කියන දේ අහනවා පේන දේ කියනවා. කියන දේ වார்த்தාවට දානවා. එතකොට මේ යෝගාවචරය යම් දවසක මේ විදිහට මේ කාම තණ්හා වෙනුවට දැන් ඉදිරිපත් කරගත්ත භව තණ්හාව ගොඩක් අල්ලන්න නැතු ඒක එන්නේ එන්නේ අඩු කිරීමනේ කරන්නේ මුළු කයම අල්ලන වෙනකොට ඒ වෙලාවට මතුවෙච්ච ධාතු ගුණය ඒ වෙලාවට මතුවෙච්ච රූප ධර්මය අල්ලනවා අල්ලලා ඒකේ හොද්දට ගිලා බහින්ද කිඳා බහින්ද කිඳා බහින්ද ආයේ කයට හිත යන්න තියෙන ඉඩ, අරණ්‍යයට හිත යන්න තියෙන ඉඩ, gedette හිත යන්න තියෙන ඉඩ, අතීතේට අනාගතේට හිත යන්න තියෙන ඉඩ, අත්ෙන් මෙතෙන් හිත යන්න තියෙන ඉඩ මේ ධාතු ගුණ රූප ධර්මයේ ගුණ විස්තර සහිතව බැදීම හරහා යෝගාවචර ඊතාත්ම කාර්යක්ෂම අවබෝධ කරන එක තේරුම් ගන්න නම් මේ යෝගාවචර කොච්චර කොච්චරක් යෝනිසෝපංචකාරය කොච්චරක් ධම්මාන ධම්ම ප්‍රතිපත්තිය කොච්චරක් සද්ධර්ම ශ්‍රවණය ඕනේද කියලා ඒක විස්තර කරලා දෙන්න බැරි තරම් මොකද සිංහල බෞද්ධ වීම හේනේ නිසා බෞද්ධ වෙච්ච කෙනෙකුට කවදාකවත් මේක තේරෙන්නේ නැහැ අබෞද්ධයෙකුට කිව්වනම් පොඩි ළමයෙකුට කිව්වනම් යාට තේරෙනවා මේ දුක අයින් කරන්නේ මේකෙන් ඒකත් දුකක් ඒ දුක අයින් කරන්නේ මේකෙන් ඒකත් දුකක් මේක අයින් කරන්නේ මේකෙන් ඒකත් දුකක් දැන් බලපන් කොච්චර දුක් පොඩ්ඩක්ද තියෙන්නේ කියලා ඒක තේරුම් කරලා දෙන්න පුළුවන්. මේ බුද්ධ ධර්ම කියලා අපිට ඔළුවට දාලා තියෙන මේ කුරුවල් වෙච්ච එක නිසා අපිට මේ ආස්වාද ප්‍රසආස වැටුණත් ඒ වෙලාවේ අර බෝගහක් වටේ හඳුන් කුරුමිටියක් අරගෙන ඇවිදිනකොට සුද්ධවතිර දුංගඳ වඳින්නේ නැහනේ. බෙර සද්ද ඇහින්නේ නැහනේ. ගෝධාව නැහනේ. සෙනගත් එක කරන හඩු ගඳ නැහනේ. ඉතින් කියනවා මේක කරන්න නම් පුළුවන් මේක නෑනේ කිසි කුසලයක්. ඉති මොන තාලෙන්වත් මේක වික්කට පොළට දැමට මේ බඩු විකිනෙන්නේ නෑ. ඉති යම් වෙලාවක මේ යෝගාවචරයගේ චිර මේ ප්‍රතික්‍රියාව නොවැටහීම පෙන්නලා දීලා තිනවා. එතකොට මේ යෝගාවචරය කොච්චර හිතින් මේක ප්‍රතික්ෂේප කරනවද කියනවනම් ධාතුකට හිත දාපු ගමන් රූපයකට හිත දාපු ගමන් නිදිමතට වැටෙනවා. මේ තමයි අපේ හිත හැංගි ගන්න හැටි. ඒසයි යෝගාවචරය දන්නවනම් ගමක් දුක් කරදර හිතේ තියෙද්දී දිවස් වල තිබ්බ මිනිහෙකුට වගේ කවදාකවත් නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ අරණ්‍යයක් දුක් කරදර තියෙන කොටත් නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ කයක් දුක් කරදර තියෙන කොට නිින්ද යන්නේත් නැහැ. නමුත් එක රූප ධර්මයකට හිත දාලා ඒකත් හොඳට අගයන් ආඩම්බරයන් කරමින් අංග ප්‍රත්‍යංග බලමින් නූපන්න කුසල් නොයිපදී මිස කටයුතු කරනකොට මේ යෝගාවචරයට මේ හිතේ තියෙන ෂටගතියට මායාවී ගතියට වංචනික ගතියට මේක කරාරිනවා මේකෙන් හිත හැංගෙනවා. එතකොට කම්මැලිකමක් එනවා, නීරසකමක් එනවා, එපා වෙනවා, නිින්දට වැටෙනවා, මොනවා වෙනවද දන්නේ. දැන් ඉතින් මේක හිත අවදි කරගෙන තියාගෙන ඉන්න කාමේ දාහන්නද දන්නෙත් නැහැ, රූපේ දාහන්නද දන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ මතුවෙන නිදිමත දාහන්නද ගන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම යෝගාවචරයට එතන කිසිම පොතක කිසිම විශේෂක මේ දැනුම නැහැ. නමුත් යෝගාවචරය දන්නවනම් මේ කාම භෝගී පුද්ගලයෙක් මං. දැන් මං ඉන්නේ අරණ්‍යයක. දැන් අරණ්‍යෙමුත් කයට හිත ඇවිල්ලා, කයෙමුත් රූපයකට හිත ඇවිල්ලා. මේ රූපයේ විපරිණාමය දැකලා රූපේ කීකරු වෙනකොට තමයි මට මේ නිින්ද එන්නේ. එතකොට මේ නිින්ද අවස්ථාව කියලා කියන්නේ කෙලෙස් අඩු වීම නිසා වෙච්ච දෙයක්. නැත්නම් ප්‍රතිපදාව ඉදිරියට යෑම ඇති නිසා ඇතිවෙච්ච දෙයක්. ඒ නිසා මම මේ නිින්ද කියලා කියන්නේ මේ උපයාගත්ත සම්පත්තිය විඳ ගන්න දෙන්නේ නැතුව මට නිකන් මල්ලෙන් ගහිලා. මට බැරිද මේ නිදිමත එන වෙලාව ඒකට අවදි වෙන්න. එහෙනම් ඒකට ලෑස්ති වෙලා යන්න. ඒකේ පූර්ව නිමිති අල්ලන්න. ඒක පුබ්බකරණේ අල්ලගෙන මේ ලෑස්ති වෙන්නේ මේකටයි කියලා දැනගන්නවා කියන එක බණ ඇහුවට සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. කමඨාන සුද්ධ වුණාට සිද්ධ වෙයිද කියලා සැකයක් තියෙනවා. නමුත් ඒ ගුරු පඬිසාංශ කියනවා මේ වගේ දෙයක් ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන එක ඇත්තටම ආධුනික යෝගාවචරය පැත්තෙන් අසාධාරණයි කියලා. කිසි කෙනෙකුට හිතා ගන්න බෑ මෙච්චර ඉක්මනට මේ ධර්මයේ වැඩ කරනවද මෙච්චර ඉක්මනට මේක ප්‍රතිඵල දෙනවද කියලා. ඒ නිසා යෝගාවචරය හිතන්නේ මේක කෙලස් නින්දක් කියලා තමයි. වෙන්නත් පුළුවන්. නමුත් කෙලෙස් නින්දක් නොවේයි කෙලෙස් නැති නිසා වෙන නින්දක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ නින්දට අවදි වෙනවයි කියලා හිතමු. කවදා හරි හිතලා කරලා කරලා කරලා අරමුණට කී බව දැනගෙන සතිය තියෙන බව දැනගෙන ඒ සතිය අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න අනාරම්මනේ සතිය පවත්නා වෙනකොට හිත නින්දට වැටෙනවා. එහෙම නැත්තම් ඒ නින්දට වැටෙන්නේ නැත්තම් සැක කරනවා. මට භාවනා වැරදිලා මන්ට බලන අරමුණ නැහැ. මගේ හිත මගේ ඔළුව වැක්කරෙන පටන් ගන්නවා. සක්මන් කරනකොටත් එහෙම පැද්දෙන්න පටන් ගන්නවා. තෝන්තු වෙනවා. බය වෙනවා. සැක හිතෙනවා. අනිශ්චිත භාවය එනවා. ඒක නිසා මේ කමඨාන මාරු කරන්නද මේ ගුරුවරයා මාරු කරන්නද මේ භාවනා මධ්‍යස්ථානේ පැනලා යන්නද ඒ নানা ආකාර දේවල් එනවා ඒ ඔක්කොම තියාගෙන යම් කිසි යෝගාවචරකේ 50ක් 60ක් උත්සාහ කරද්දී එක්කිනෙකුට හරි හිතුනොත් නෑ මේ මතුවෙන නිින්ද භාවනා ප්‍රතිඵලයක් ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් කෙලස් අඩු ගතියක් දැන් ඊගාවට මට තියෙන්නේ මේකට අවදි වෙන්න ඕනේ කියලා යම් දවසක යෝගාවචරයේ බලාන ඉන්න රූප ධර්මයක් වෙනස් වෙමින් වෙනස් වෙමින් යන්න යන්න සතිය නැතිවීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ අරමුණ නැතිවීම පමණයි. දැන් හිත අරමුණක් නැති තැන සතිය පවත්වන්න උත්සාහ කරනවා කියලා මේ යෝගාවචරය මේතෙක්කල් ඒ හිතේ ගියේ නැති ගැඹුරකට අපි හිතනවා මේකට සාමාන්‍ය බටහිර ලෝකෙ මේකට කියන යටි හිත කියලා. යටි හිතට බහින්ද මේ බින්ගේ හාර ගත්තොත් හාරගෙන ඒ අරමුණකුත් නැහැ නිින්ද ගියා වගේ හැබැයි සතිය තියෙනවා මේ පේන දෙයක් නෑ හැබැයි බලාගෙන ඉන්නවා. ඇහෙන දෙයක් නෑ හැබැයි අහගෙන ඉන්නවා. අවදියෙන් ඉන්න දැනෙන දෙයක් නෑ. අන්න මේක මේ විදිහට හැකි සංඥාවෙන් මේක මේ විදියට සම්පත්‍යක් විදියට සලකලා මේක මේ විදියට උපයා ගන්නා ලද්දක් විදියට සලකලා මේකට ඇතුළට යන්න ගත්තොත් ඒ ඒ සංගීති සූත්‍රයේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා මේක යට තවත් ගැටයක් තියෙනවා කියනවා. මේක යට තවත් හිතේ අහුවිල්ලක් විලිබන්දයක් තියෙනවා. බන්ධනයක් වෙන්නේ මොකද්ද? මම මේ පිංකම් කරන්නේ දිව්‍ය ලෝකයන්දයි කියලා. මම මේ පිංකම් කරලා මට භව සම්පatti ලැබේවා කියලා ලැබෙන මේ බලාපොරොත්තු වෙන දේ නිවන වලහලන. මෙච්චර මහන්සි වෙලා ගියක් දක් අතාරලා ඇවිල්ලා මෙච්චරක් මහන්සිලා මේ අරණ්‍යයේ තියෙන හිතත් කයට අරගෙන කයේ තිබුණ හිතත් රූප ධර්මයට ගෙනලා ඒකත් ගෙවම් කර ලැබෙන කුසලය මට අනේ ලබන ආත්ම රජතනතුරක් ලැබේවා මට ලබන ආත්ම ඇමති තනතුරක් ලැබේවා මට දිවි ලෝකේ යන්න ලැබේවා කියලා මේ තුච්ච පාහර නීච දෙයකට මේථා වටිනා Brahmacharya ජීවිතයක් කැප කරන අමනයාට තමයි බෞද්ධයයි කියන්නේ අබෞද්ධයන් එක වෙන්නේ නැහැ බෞද්ධ ඔක්කොම පිංකම් කරන්නේ මතු සම්පත් මොනවද ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ ඇත්තටම කාමයේ අතාරින්න මතු සම්පත් කියන භව සම්පත් පෙන්නලා තමයි කාමයේ අතාරින්නේ. දැන් මතු සම්පත් භව සම්පත් ලැබෙන්න හදනකොට ඒකත් ඡාගපටි නිස්සග්ග මුත්‍ති අනාලය කියලා අතහැරියා නම් ඉතින් හොඳ මිනිස්සෙක් වෙන්න බෑ. ඒ තරම්ම උත්තරී මිනිස්ස පරමාර්ථයක් ප්‍රනිධියක් සම්මාදිට්ඨියක් සම්මා සංකප්පයක් යෝගාවචර ළඟ තියෙනවනම් මේ බුදුහාමුදුර කවුද කියලා තේරෙයි. සාරිපුත්‍ර සාංශ කියන්නේ කවුද කියලා තේරෙයි. එතෙන්ද ගියාට පස්සේ මේ සා ගැඹුරකට ගිහිල්ලා මම මේ සියලු ප්‍රයත්න කරන්නේ දේවඤ්‍යතර දේවනිකායක හෝ දේවඤ්‍යතරනිකායකටපත් වෙන්න කියලා හිතනවනම් ඒ පහත් ආසාව නිසාම ඒ නෛර්යානික නිවන අපෙන් දුරුම් වෙනවා. ඒ නිසා අපිට දෙකක් තියෙනවා නම් මේ භව සම්පත්තියක් සහ භවෙන් ඉගොඩ වෙච්ච සම්පatti දෙකෙන් අපි දන්නේ භව සම්පත්තිය විතරක් නිසා අපි ස්වභාවයෙන්ම භව සම්පත්තිය ඉල්ලනවා. ඒකෙන් වෙන්නේ නිවන ප්‍රතික්ෂේප වෙනවා. මේ සා පින්කම් මම කරන්නේ මේ කුණු කන්දලයකට නෙමෙයි. මේ ලබන ආයත් ආත්මයක් අරගෙන ආයත්මට මේ මේට වැඩි ලස්සන වෙලා දික් වෙලා ලස්සන හැඩතල සහිතව දිවෙනි කායකට යන්නයි කියලා දන්නවනම් දෙයයන්ට මං හිතනවා වක්කාර වෙයි කියලා උන්දල බලා ඉන්නවා මෙහෙ එන්න පිංකම් කරන්න. අපේ කට්ටිය පූජාවට ගිහිල්ලා තියාගෙන අනේ හත් දෙයියනේ අපිට දිවි ලෝකයන්ට පුළුවන් නම් මේ ස්කෝලර්ෂිප් එකක් ඉන්ටර්සිටි එක පෙන්නන දවස වීසා ඉල්ලගෙන බලාන ඉන්න එක විතර හාස්‍යයක් නැහැ. මම හැබැයි ආයෙත් මගේ දේශනාවේ මුලට කියනවා මේක පෙන්නලා තමයි කී කී අතහරවන්නේ. හරියට නන්දහමඳුරන්ඩ පෙන්නනවා දිව්‍යාංගනාවක් දෙන්නම් කියලා. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ මට කියනවා නන්දහමඳුරෝ අනගහන්න යන ගමන් ඒ හේනක ගිනිගත් හේනක හිටපු පිච්චිච්ච වැඳිරියක් පෙන්නගෙන යනවා. ගිහිල්ලා දිව්‍ය විමානෙට ගිහිල්ලා දී අප්සරාව 500ක් විතර ඩහනවා බුදුහාමරෝ නන්ද කකුල් දෙක ලස්සරයි නේද කියලා. පරවි කකුල් වගේ නේද කියලා. හිතා ගන්න පුළුවන් මේ නෛර්යානික ධර්මයක් දේශනා කරන සරුවච්චන් වහන්සේ නම අරතරෙන් කාමභෝගී වෙ ඉන්න නන්දහාමතුරුන්ට දිව්‍ය අප්සරාවන් පිළිබඳව කාමයේ ඇති කරනවා. ඒ සූත්‍රය කියලා බලන්න ලස්සන නැද්ද නන්ද කකුල්? පරවි කකුල් වගේ කැමති නම් දෙක්කෙනෙක් ගන්න කියලා. නන්දහමරා කටේ දෙපැත්තේ බැරල් දෙකකට විතර ඇක්කරනවා සෙම. ඉතින් මේක අසාධාරණයි බලනකොට. මේ කාම සම්පත්තිය අයින් කරන්න මේ භව සම්පත්තියක් පෙන්වන්න ඕනේ. ගෑණියක් ගත්තොත් මල හොන්තුනේ මේකට පවුඩර් අරන් දෙන්න ඕනේ, සෙන්ට් අරන් දෙන්න ඕනේ, සාරි අරන් දෙන්න ඕනේ, කූරු අප්සරාට අරන් දෙන්න ඕනේ, මල මඟුලයිනේ දිව්‍ය අප්සරාට මොන මඟුලක්වත් නැහැනේ. ඔක්කොම දිව්‍ය හවුස, දිව්‍ය වාහන, දිව්‍ය භෝජන දිවසලු ප්‍රශ්නයක් නෑ 500ක් නෑ 500ක් කිල්ලන එකයි තියෙන්නේ. මේක මේක මොනම බෞද්ධයෙකුටවත් තේරෙන්නේ නෑ බුදුරජාණන්සේ කොහොමද නන්දහමතුරුන්ට මේ කකුල් පෙන්වන්නේ කියලා දිව්‍යාංගනාව. ඊට පස්සේ පෙන්වුවාට පස්සේ ගෙනාවට පස්සේ නන්දහමතුරු පැය 18 දෙනවා භාවනාව. ඉඳගත්තාම නැගිටින්නේ නෑ. ඇයිද අර කකුල් පෙන්වන්නේ? දැන් ඒක හම්බ වෙන්නේ බෑ. ඉතින් කට්ටිය පොඩි ආහඳුර ළඟින් යන ගමන් අහනවලු මේ සුරංගනාව ලස්සනද? Brahmachari රකින්නේ සුරංගනාවන් කණ්ඩද? ඇයි මේ ජනපද කල්යාණි ලස්සන නැද්ද? ඊට පස්සේ නන්දහමඳුරන්ට ඒ පෙන්නපු සුරංගනාවියන්ගේ තියෙන ආදීනව දැක්කට පස්සේ තමයි ඉස්සෙල්ලා සුරංගනාවියන්ගේ ආස්වාදේ දැකලා තමයි කාමී අතාරින්නේ. කාමී කියන්නේ ජනපද කල්යාණි අතාරින්නේ. ඒතර වෙන්නේ ජනපද කල්යාණේ පුලුටු වැඳිරියක් ආවේ. ඊට පස්සේ දිව්‍යාංගනාවන් බඩ කල්පනා කරගෙන ඉන්නකොට තමයි ඒක අධහැරියාට පස්සේ කාමෙත් නැහැ රූපෙත් නැහැ ඊට පස්සේ හම් වෙන හිස්තනේදී අරූපේ කියලා අපි නමක් දාගමු අනාරම්මණේ කියලා අනිමිත්ත කියලා අන්න එතෙන්ද ගියාට පස්සේ අපි දන්නේ නැති ශේෂ්ඨක දැන් හිත තියෙන යටි හිතේ හිත උඩ හිතේ නෙවෙයි එතෙන්ද ගියාට පස්සේ මේක දන්නේ නැති ශේෂ්ඨ නිසා හිතේ එක්ක සැඟවි ගන්නවා එතන සැක උපදවන. බය උපදවන. අනිශ්චිතතාවය උපදවන. කම්මැලි නීරස වෙනවා. ඉතින් මේක අත්දකපු නැති එකම යෝගාවචරයක්වත් මේ තලේ නෑ මම හොඳටම දන්නවා. මෙතනදී කාමයේ අතහරින්න රූපේ ගත්තා. රූපේ අතහරින්න අරූපේ ගත්තා. දැන් මේ කාමෙත් අතහැරලා රූපෙත් අතහැරලා අරූපෙත් අතහරිනවයි කියන එක කරන්න බෑනේ. එක්ක මේ රූපය අල්ලනවා එහෙම නැත්නම් අරූපය අල්ලනවා. මේ දෙක අතර යෝගාවචරය තැහෙන අපහසුකටපත් වෙනවා. ඒ අපහසුටපත් වෙලා නගන ප්‍රශ්න කිල්ලෝරක් නෑ මගේ ඊමේල් account එකේ. හැම කෙනාම ලියලා යනවා සාංශ මෙන්න මෙතන මං ඉන්නේ දැන් මම මොකද කරන්නේ? ඒ කියන්නේ කාම ආශාව පිළිබඳ ප්‍රශ්න නෙවෙයි මේවා. එක්ක භවය එහෙම නැත්නම් ඒ රූපේ දැකලා මං ආනපාන දකින්නවා දික්ුණා කොටුණා දැන් මම මොකද කරන්නේ? එහෙනම් ආනපාන නැති වුණා දැන් මම මොකද කරන්නේ? සක්මන් කරනකොට මට මම දකුණ පේන්නේ නැහැ. මම දැන් gediy පිටින් සක්මන් කරන පේනවා. දැන් මම මොකද කරන්නේ? මේ දෙකේ එකකටවත් කාගේවත් ළඟවත් ඒකට අදාළ දැනුම විශේෂේෂ්ත්‍රේ ඇත්තේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවකට ඒ කියන්නේ අරමුණකට හිත දාලා සාර්ථකව අරමුණ ගෙවම් කරලා ගෙවම් කරාට පස්සේ ඇති වෙන මේ හිස්තන එහෙම නැත්නම් මේ අනාරම්මන ස්වභාවය අනිමිත්ත ස්වභාවය සතියේම අවස්ථාවක් කියලා තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒක යෝගාවචරයාගේ කර්මස්ථානාචාරවලගේ විශාල ජයග්‍රහණයක් මේ අරමුණු නැතුව සතිය පවත්වන්න පුළුවන් කියන්නේ. ඒක කොහොමඩක්වත් යෝගාවචර කැමති නැහැ. යෝගාවචර හිතන්නේ අර සතිය නැති වෙනකොට අරමුණු නැති වෙනකොට සතිය නැති උනායි කියන. අරමුණු නැති වෙනකොට සද්ධාව මේ සමාධිය නැති උනායි කියලා. ඉතින් අමාරුවේ මෙයාට කියලා දෙන්න ඕන හොඳට බලන්න. මේ අරමුණ ටික ටික ටිකනේ ගෙවෙන්නේ. ගෙවිගෙන යනකොට සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න කිව්වොත් හොඳ කල්පනාකාරීන තේිනවා අරමුණ අඩු වෙන්න අඩු වෙන්න සතිය වැඩි වෙනවා. ඒක ඔය පොඩි ළමයි භාවනා කරනකොට මම කරන්නේ ඒ ළමෙන් අර හොඳ සද්දනකට පාත්‍රයකට එකක් ගහලා ඒ සද්දේ තියා අහගෙන ඉන්න කියනවා. එnde ende ende සත්‍ය දෝංකාරයේ කිංකිරි නාදේ අඩු වෙනවා. අඩු වේගෙන යනකොට අන්තිම මොහොත කොහොමද කියලා ඇහුවාම ඉතින් පුංචි දරුවනේ ඒගොල්ලන් කියන්න තේරෙන්නේ නැහැ මේ ශබ්ද තරංගේ අන්තිමට එන්න මොකද වෙන්නේ කියලා. ඒත්තු ගන්නලා දෙන්න පුළුවන් ශබ්ද තරංගේ ගොරෝසු වෙලාවේද අහන්න අමාරු අන්තිමටම ගෙවිච්ච වෙලාවේද කිව්වොත් අන්තිමට ගෙවිච්ච වෙලාවේදී හරීම සැලකිල්ලකින් අහන්න ඕනේ. අර ගෙවෙන සද්දේ. ඉතින් එතකොටද සතිය වැඩි නැත්නම් අරමුණ ගොරෝසු වෙලාවද කියලා ඇහුවොත් සමහර ළමයින්ට තේරෙනවා ගොරෝසු අරමුණ සතිය පිටවන එක ලේසි අරමුණ සිවුම් වෙන්න සිවුම් වෙන්න තියුණු සතියක් ඕනේ. ඒකට කියනවා අඛණ්ඩ සතියක් කියලා වේපුල්ල සතියක් කියලා සති නේපක්ඛ කියන වචනේ බුදුහාමර පාවිච්චි කරනවා. නිපක භාවයක් අවශ්‍යයි. මේ ගෙවෙමින් පවතින අරමුණක් අල්ලන්න. අල්ලලා අල්ලලා අල්ලලා අපි හිතමු යම් තැනකදී අරමුණ හොඳටම ගෙවුණා. ඒත් සතිය කැඩිලා නැහැ කියන එක තේරුම් ගන්නවා කිව්වනම් ඒක සංසාරෙට එක සැරයක් යෝග වෙන්නේ. ඒක ආය අනිත් පැත්ත හරවන්න බෑ. අපිට වෙලා තියෙන්නේ අපි දන්න භාෂාවේ අනුව සතිය තියෙන අරමුණක් තියෙනවනේ අරමුණක් නැත්නම් හයියෙන් උස්ම අරගෙන හරි සතිය පවත්වන්න උත්සාහ කරනවා. ආයේ කයට දාලා හරි සතිය පවත්වන්න උත්සාහ කරනවා. මොකද මේ යෝගාවචරය හීනකින්වත් හිතන්නේ අරමුණක් නැත්තනක සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒකයි මේ කාමාශාවේ තියෙන භයානකම. ඒක ගෙවම් කරන්න බුදුහාමුදුරුවෝ ක්‍රමයේ අපිට පෙන්ලා තියෙනවා කරලා තියෙනවා අත්දකලා තියෙනවා පහකටවත් විශ්වාස කරන්නේ ඒ නිසා යෝගාචර හයියෙන් හුස්ම ගන්නවා එහෙම නැත්නම් ඇඟ හොල්ලල් බලනවා මේ ගිනාපු කයේ කොටස් ටික එහෙම තියනවාද කියලා. මොකද මේක චිත්තක්ෂණයකටවත් මේක නැති වෙනවා දකින්න කැමතිත් නෑ. එහෙම නැති වුණාට සතිය දිකට පාත්තන්න පුළුවන් බව අත් දකින්නවත් යෝගාචර කැමති නෑ. අත් හදා බලන්නවත් යෝගාචර කැමති නෑ. නමුත් මේක භාවනා කමටහනෙන් හරියට කියලා දුන්නොත් ගොරෝසු ආනාපානීත් පවතින සතියයි මධ්‍යස්ථානාපානේ තියෙන සතියයි හොඳටම සිුම් වෙච්ච ආනාපාන සතියේ ගත්තම කොයි සතියට වඩා කාර්යක්ෂම කොයි සතියට වඩා කුසල ජනක කුසලතාවය වැඩි කියලා මේකෙන් අල්ලන්න පුළුවන් යෝගාචරය භවතණ්හාවද තියෙන විභවතණ්හාවක් තියෙන කියලා. භවතණ්හාව තියෙන එක නා ආනාපානෙ හොඳට තියෙන වෙලාවේ සතිය හොඳයි කියලා කියනවා. විභවතණ්හාව තියෙන එක නා කියනවා ආනාපානෙ සම්පූර්ණයෙන්ම ගෙවුනට පස්සේ තියෙන ඊටාම සූක්ෂම සතිය හොඳයි කියලා. ඉතින් මේ දෙක අතර දැන් කාම තණ්හාව නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ එක්ක භව තණ්හා එක්ක විභව තණ්හා. මේක ගොඩාක් වෙලා යෝගාවචරයට අත්දකින්න දෙන්න ඕනේ. කැහි ගෑනිද හොඳ හොටු ගෑනිද කියලා අහනවා වගේ. කැහි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි. හැබැයි මේ ඒ යෝගාවචරය ගත්තොත් කැහි ගෑනි ගත්තොත් නම් හොටු ගෑනි නොද්දකින් නොපතන් නොදොමකින් තමයි. හොටු ගෑනි ගත්තොත් කැහි ගෑනි නොද්දකින් නොපතන් නොදොමකින්. අන්න එතනදී අල්ලන්න පුළුවන් මේ යෝගාවචරය මේ රූපෙටද ප්‍රේම කරන්නේ අරූපෙටද ප්‍රේම කරන්නේ කියන. ඉතින් උඟ දෙනෙක් හිතනවා අනිවාර්යයෙන්ම හැම කෙනාම අරූපෙට ප්‍රේම කරනවා කියලා. නෑ භව රෝගය සද්දනා රූපෙට මත්වී ඇයිද ප්‍රේම කලේ ඇයිද ප්‍රේම කලේ කෝ සප්‍රතාමේ සංසාරේ දුක කෙල්ලවර වේ නිර්වාණේ රූපෙට තමයි ඕන කෙනෙක්ගේ කේන්දරේ බලනවා වගේ කේත හැකි මේ අරමුණ තියෙනකොටද කැමැති නැතිකොටද කැමැති කියලා බැලුවොත් මෙයා කියන්නේ මෙයා කියන්නේ මෙයා කියන්නේ මෙයා කියන්නේ හැබැයි මේ දෙන්නම දන්නේ දැන් මේ කාමසන්නාව අයින් වෙලා තියෙන්නේ කියලා දැන් ඉන්නේ හොත තැනක නමුත් මේ භව තණ්හාව තියෙනවා නම් අරමුණක් තියෙන්න ඕන කියලා රූපයක් තියෙන්න ඕන කියලා රූප අරමුණක් තියෙන්න ඕන කියලා මැරෙන්න හදනවා අරූපෙට කැමති එක්කන කියනවා අයියෝ ඊයේ නම් ගියා ෂෝක් තැනකට. හරිම විවේකයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මොකද අද යආගන්න බැරි වුණානේ. එතන ප්‍රශ්නයක් නැහැ. මේ දෙක යෝගාවචරය මේකෙත් දාලා මේකෙත් දාලා මේකෙත් දාලා මේකෙත් දාලා කරාඹුවක තෙල් කුණු බැඳිච්ච කරාඹුවක රත්තරන් වතුරේ දාන මනුස්සයා ගින්නේ දානවා වතුරේ දානවා ගින්නේ දානවා වතුරේ දානවා පලහලා පලහලා රත්තර තෙමල තෙමල තෙමල පලහනවා තෙමනවා පලහනවා තෙමනවා පලහනවා ගියාම අර කැටයන් ඇතුලේ තියෙන පුංචි කෙලස්පව කැපෙනා වගේ මේ යෝගාවචරයට දෙන්න කියන්නේ දඬුවමක් හරි අභ්‍යාසයක් හරි අභියෝගයක් හරි ඒ අරූපෙට ගිය වෙලාවේ ඒකත් හොඳට අලගිය මුලගිය සහිත දැක් ගන්න. ආය රූපයක් આવොත් ඒකත් දැනගන්න. මේ දෙකම එකිනෙකාට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන බව අරූපේ නැතුව රූපෙට ඉන්න බෑ රූපෙට නැතුව අරූපෙට ඉන්න බෑ කියන කාමයේ ගෙවම් කරන්න භව තණ්හාව ගත්තා භව තණ්හාවට විකල්පයක් වශයෙන් විභව තණ්හාව දීලා මේ දෙක අතර යෝගාවචරය වැඩි වෙලා අරමුණ ඇතුවයි නැතුවයි දික්කටම සතිය පවත්වන්න පුළුවන් කියන අරමුණ ගත්තට පස්සේ මේ යෝගාවචරයක් ඒ තාක් කාලයක් කාම සංඥාවෙන් කාම තෘෂ්ණාවෙන් අයින් වෙලා ගත කරපු නිසා එයාට ලැබෙන ඒ ශිල්පීය ඥානේ එහෙම නැත්නම් ඒ කුසලතාවය ඒ දක්ෂතාවය සරුවඥාන්සේ සාතිකයක් දෙනවා මරණ චිත්තක්ෂණයේදීවත් ඒ යෝගාවචරගේ හිතෙන් ගිලිහෙන්නේ නැහැ කියලා අරූපෙට ගියත් ඒකේ ඉන්නව කලබල කරන්නේ නැහැ. ආය රූපයක් ආවත් ඒකට කලබල කරන්නේ නැහැ. එයා දන්නවා දැන් මෙතන තියෙන්නේ රූපයක්, එක්ක සද්දයක්, එක්ක වේදනාවක්, එක්ක හිතවිල්ල, එක්ක නැත්නම් ආනපන. ඒක දිහා බලනකොට ඒක ආයෙක විල ගිහිල්ලා මොකක්වත් නැහැ. හැබැයි නිින්ද වැටෙන්න දෙන්නේ නැහැ. හොඳට දැනගන්නවා මේක ගෙවිගෙන ගෙවිගෙන ගියා. ඊට පස්සේ ආයෙසරයක් ඔන්න සද්දයක් කියලා. ආයෙසරයක් වේදනාවක් හිතවිල්ලක් ආනාපාන එනවා. ඉතින් මේ මේ එහාට මෙහාට ගහන එක ආනිජ සප්පාය සූත්‍රයේදී හරී ලස්සනට සරුවචනන්සේ විස්තර කරනවා. ඒ වගේම කම්මාරෝ රජතස්සේව නිද්දමේ මල මත්නෝ කියලා කම්මල්කාරයා මේ රත්තරන් බඩුවක මල කපන්නේ කොහොමද? ගින්නේ දාලා පළහන වතුරේ දාන. ගින්නේ වතුර කියන්නේ සම්පූර්ණ හාත්පස දෙපැත්තේ දෙකක්. වතුරේ දාලා පොඟවනවා, ගින්නේ දාලා පළහනවා. වතුර දාලා පොගවන ඉනි දාලා බලහන. මේක තමයි තපස කියන්නේ. ඉති යෝගාවචරය මේ ලැබෙන තාක් අරමුණු හොඳයි. අරමුණු නැත්තම් ඒත් හොඳයි. මේ දෙකටම නොසැලෙන තැනකට ගන්න අපේ අම්මා අප්පච්චි කවදාවත් උගන්වන්නේ නැහැ. පන්ති කාමරේ කවදාවත් උගන්වන්නේ නැහැ. බුදුහාමුදුරට කිසිම කෙනෙක් උගන්වන්නේ නැහැ. අපි බුදුහාමුදුර ගැන සද්ධාව තියනවා කිව්වට මේ බුදුහාමුදුරගේ අපිට සද්ධාාවක් නැහැ. අපිට බුදුහාමුදුරෝ සද්ධාව තියෙන්නේ අපිට කැම අරන් දෙනවා නම් බුදුහාමුදුරෝ අපිට රූපය අරන් දෙනවා නම් අපිට අර සම්පatti මේ සම්පatti අරන් දෙනවා නම් බෝධි පූජාත් ඊපස්සේ බබෙක් හම්බ වෙනවා අන්න බුදුහාමුදුරෝ රෝක් පිටරට යන හම්බෙච්ච නැතිට වීසා එක හම්බ වෙනවා නම් ඔන්න බෝධි පූජා තිබ්බාම අන්න බුදුහාමුදුරෝ සෝක් නමුත් බුදු කෙනෙක් ලෝකෙට පහළ ඉන්න ඕගොල්ලන්ට බබ්බු හම්බ වෙන්නේ නෙවෙයි ඔයගොල්ලන්ට මේ වීසා අරන් දෙන්නවත් ඉංග්‍රීසි උගන්වන්නවත් නෙවෙයි. උන්වහන්සේ පෙන්වන්නේ කාමයේ පැත්තකට දාලා මේ රූපේ සහ අරූපේ දෙක පෙන්නලා මේ දෙකේ තට්ටු පැනීලක් කරන්න කියනවා. ඒක එනකොට තේරුම් අරගන්නවා අරගේ රඟ. අර කෙනෙකුට තේරුම් ගන්නවා මේකේ රඟ. මේන්න මේ තේරුම් ගැනීමේදී යෝගාවචරයට විඳින්න වෙන, යන්න වෙන ඒ බින්ගේ එහෙම නැත්නම් විපරිණාමය, එහෙම නැත්නම් ඒ පරිණාමය, එහෙම නැත්නම් රූපාන්තරණේ කෝවේ දාලා උණු කරනවා වගේ එකක්. කිසිම යෝගාවචරයක් කැමති නැහැ ඒකට. මොකද යෝගාවචරයන්ගේ තියෙනවා මේ මේ ලෞකික ආශාවල් ගොඩක් භාවනා කරන්න ඉන්නේ ඒව ඉෂ්ටකරනද ඒ හැම ලෞකික ආශාවක්ම මේ දෙක අතර මේ විදිහට ගින්නේ ලානවා වතුර දානවා ගින්නේ දානවා වතුර දානවා කියන වැඩේ කරගෙන යන්න දෙන්නේ. නිතිපතා කරන්න දෙන්නේ. ඉතින් ඒ නිසා යෝගාවචරය සුත්තමේ වශයෙන් දන්නවනම් භාවනා කියන්නේ මෙන්න මේම දෙයක් කියලා. එයා පොඩ්ඩක් මේකට ලෑස්ති වෙනවා. හැබැයි ඒකට ඇහුම්කන් දෙන්න ඕන. උංගෙ දෙනකොට මේක ඇහෙන්නේ නැහැ. මොකද මේකට කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ කටබඩ වඩන ධර්මයක්. අත්තට මොනවාරි කෑල්ලක් හම්බෙන දෙයක් තමයි ධර්මය කියලා ඉල්ලන්නේ. ඒක නිසා සෝතාව දහනේ පඤ්ඤා සුතමේ ඥානං බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම සූත්‍රයකම විශේෂයෙන්ම ත්‍රිපරිවට්ට සූත්‍රය වල සාරිපුත්‍ර සාංශේ දේශනා කරන හැම ත්‍රිපරිවට්ට සූත්‍රයකම මේ වගේ තැනකට යනවා. ඉතින් අපිට අර මුල් මුල් ටික ඇහෙනවා. ඒ දන්න නිසායි එකෙන් අපිට කුට්ටිය කැඩෙන්න නිසා අපිට පින් සිද්ධ වෙන්න නිසා මෙතෙන්ද යනකොට මේකේ කුසලතාවයක් තේරෙන්නේ පිනක් තේරෙන්නේ ඒ නිසා ගැඹුරු වැඩිනේ තේරෙන්නේ නැහනේ බැරිද අපිට ජාතක කතාවක් කියලා දෙන්න ඔය බුදුහාමුදුරු බුදු වෙන්නේ ඉස්සලා කියපේව ඔච්චර අමාරු නෑනේ ඒව ටිකක් කියලා දෙන්නකෝ කියලා ඉතින් කට්ටියත් කැමැති ආහමදුරුත් ඉතින් ඉල්ලුම සැපේනට බණ කියනවා. ඉතින් පුළුවන් තරම් ওই ජාතක කතා කිය කිය ඉන්නවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේත් බුදුන් පඬිස් වහන්සේත් කිව්වා එහෙම බණ අහන්න එපා යෝගාවචරයෝ. ඇහුවා මේ බණ ඇහිමම මෙත් ඇහිවීමක් වෙනවා මොට්ට වීමක් වෙනවා එහෙම නැත්නම් සතිය බාල්දු වෙනවා අහනවා නම් අහන්න විපස්සනාට ගැලපෙන බණක් එහෙම බැරි නම් එහෙනම් මතක තියාගන්න තමන්න තියෙන භව තෘෂ්ණාවක්. මේ ආගමත් අරගෙන තියෙන කටබඩ වඩා ගන්නයි. දරුවෝ හදන්නයි, ජාතිය බෝ කරන්නයි, එහෙම නැත්නම් බයට අරසාවටයි. ඇත්ත ඒව ලැබෙනවා අතිරේක ලාභ වශයෙන්. නමුත් මේ මේ දෙක අතර දඟලනකොට ඒ යෝගාවචරයට තේරෙනවා නම් මේ සෝතාව දහණය කියලා අපි බුදුහාමුදුරුවෝ කිව්වට ඇහෙනවද අපිට බණ ඊට පස්සේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥානං ශීලයේ කියලා නම් කය වචන දෙක තමයි. නමුත් මේ භාවනාවේදී මේ අරමුණ නැවත නැවත ගෙවෙනවා ආයමත් වෙනවා. ආයෙ ගෙවෙනවා ආයමත් වෙනවා කියන වෙලාවේදී ඒ යෝගාවචරය මේ එකටවත් කරප්පන් හදාගන්න නැතුව එකටවත් අසාත්මක ලක්ෂණ පහල කරන්නේ නැතුව එකටවත් මනාප වෙන්නේ නැතුව ඒක මනාපිට පහල වෙනවා මනාපිට ඉවර වෙනවා. මේ ඇති වෙනවා පේනවා නැති වෙනවා පේනවා. මේක දිහා බොහෝ වෙලා බලන්න හිටියොත් ඒ යෝගාවචර තුන මේ කය වචන දෙකේ සංවරයක් නෙවෙයි දැන් ඇති වෙන්නේ. මනසේ සංවරයක් ඇති වෙනවා. එයා নানা ප්‍රකාර නාඩ ගන්න නටනවා. එක එක ජවනිකා පෙන්නනවා මට පුළුවන් ද ගහ ගන්න නැතුව ඉන්න. මේකකින්වත් ආරූඪ වෙන්නේ නැතුව එකකටවත් ඡන්ද දෙන්නේ නැතුව සම්පූර්ණ නාටකම යන්න ගියොත් හැම ජවනිකාවකම ඇතිවීමේ පළුවක් සහ නැතිවීමේ පළුවක් තියෙනවා. භව තණ්හාව තියෙන එක නෑ ඇතිවීමේ පළුවට කැමති. විභව තණ්හාව තියෙන එක නෑ නැතිවීමේ පළුවට කැමති. මේ දෙකම අන්ත දෙක. මේ දෙකම තේරුම් ගත්තොත් විතරක් මේ මතුවෙන මතුවෙන හැම සංස්කාරයකම යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියෝ වගේ ඇති වෙන සැහැවි ඇත්තා වූ නැත් හැමදේම නැති වී යන්නේය කියලා ඇතිවීම නැතිවීම දෙක අතර මේ එකට පක්ෂග්‍රාහී නොවි මේ කටයුත්ත කරන්න ඒ සංවරය සීල සංවරයක් නෙවෙයි ඒක විපස්සනා අනුග්‍රහිතයක් නැත්නම් සමාධි සංවරයක් ප්‍රඥා සංවරයක් කියලා කියනවා මම දන්නවා මේක උඟක් ගැඹුරුයි මේකට ගැඹුරු මොකද මේවා අහන්න කැමති නැති නිසා දන්නේ නැති නිසා නෙවෙයි ඒ නිසා මේ ඇතිවෙච්ච මේ අහපු දේ අනුව සංවර වීමේ මේ ගතිය නැතුව කොච්චර අරමුණ පෙන්වත් අරමුණ ගෙවෙනවා පෙන්වත් දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන එක යෝගාවචරයට මතක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම අනු අරමුණ මතුවෙන බං කොහොමද හැසිරෙන්න ඕනේ? අරමුණ නැති වෙනකොට කොහොමද හැසිරෙන්න ඕනේ? ඉතින් එයාට කියන්න තියෙන සංවරේ ඇති වෙන එක නැති වෙනවා. Taman ඒකෙන් ගා ගන්න නැතුව, චේතනා පහල කරන්නේ නැතුව අදිෂ්ඨාන කරන්නේ නැතුව ඒක තියා දැක්කේ නෑ වාගේ ඇසත්තේ නමුත් අන්ධෙක් වාගේ බලන ඉන්න යමක් ඇහුණට නමුත් බීරෙක් වගේ ඉන්න යමක් දැනුණට මොකද නොදැනුණා වගේ ඉන්න වැටුණාට මොකද මෝඩෙක් වගේ ඉන්න යමක් කරන්න හිතුණට මලමිණියක් වගේ ඉන්න කියලා මේ කාරණාව යෝගාවචරය යෙදුවොත් ඒ යෝගාවචරණය එතනේ තියෙන සංවරය කියන්නේ මේ අනුන්ගේ දෙයක් අල්ලාගෙන මේකට හිත පීඩා ගන්න නැතුව ඇති වෙන දේ නැති වෙන විදියට සංවරයක් ඇති කරන්න වෙනවා නම් අන්නේ සංවරය කාටවත් කාගේටවත් දෙන්න බෑ තමයි මේ ඇති කර ගන්න ඕන එක. කිසිම කෙනෙක් කොච්චර සංවරකම තිබුණත් එයා ළඟ හිටියයි කියලා අනිත් එක්කනට ඒ සංවරය ඉන්නේ නැහැ. ඒක තමන් උපය ගන්න ඕනේ. ඒ සඳහා මේ වැරද්ද කෙරෙන්න ඕනේ. එතකොට මේ සුත්වාන සංවරයේ පඤ්ඤා සුත්තම සීලමේ ඥානං මේ කියන සීලය කය වචන දෙකේ නෙවෙයි. තමන් හොඳට භාවනා කරනකොට ආරමුණක් එනවා යනවා. මූල කර්මත්තානේ. සද්දත් එනවා යනවා. හිතවිලිත් එනවා යනවා. වේදනත් එනවා යනවා, නීවරණත් එනවා යනවා. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතිය ඉස්මතු කරලා දුන්නේ නැත්නම් අනුග්‍රහ නොකළොත් හැම එකටම සැලෙන ගතිය එන්න පටන් ගන්නවා. සැලෙන එකට කෙලස් කියනවා, ඉන්ජන කියලා කියනවා, ස්පන්දන කියලා කියනවා, කම්පන කියලා කියනවා, ප්‍රපංචන කියලා කියනවා. පන්දති, ඉන්ජති, කම්පති, චලති. මොනවා හරි සැලෙනවා නම් කෙලස්. ඒ වෙනුවට තැම්පත් වෙනවා නම් ඒකට සමාදාන කියලා කියනවා. හරියට එක තැනක මොනවාර තිබ්බහම ඒකේ මණ්ඩි මිදෙනවා වගේ. මේ කොච්චර දේවල් නැටුවත් තමගේ හිතට හේම තැම්පත් වෙන්න දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ලොකු තපසක් ඇතන තියෙන්න ඕනේ. ඒක මේ යෝගාවචරයා පරියන්කේකදී මම දැන් මෙතන කියන උපමානය තුළ පමණයි සිද්ධ වෙන්නේ පොදුවේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කෙනෙකුට බලපාන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ මට්ටමට ගියාට පස්සේ ඒක සංවරීත්වා සමාදාහනේ පඤ්ඤාට විතර සංවර වෙලා එහෙම තැම්පත් වෙන්න ගත්තොත් ඒකට අපි කියනවා විපස්සනා සමාධිය කියලා නානා ඍතු වේසමවා මග අවරන්නේ අපි යනකොට එක එක ඍතු වේසමවනවා සතුටියව පෙන්නනවා අකමැතිව පෙන්නනවා මිනිය පෙන්නනවා උප්පත්තිය පෙන්නනවා ඇති වෙනව පෙන්නනවා නැති වෙනව පෙන්නනවා ඒ විවිධ වේස රූප දක්වද්දී ඒවකට කලම ගන්න නැතුව හිත තැම්පත් කරනවා කියන එක යෝගාවචරයට අදාළ මාතෘකාවක් මිස ලෝකෙට අදාළ මාතෘකාවක් නෙවෙයි ඒක නිසා කවුරු හරි ඒකට පුරුදු පුහුණු කරන්න ගත්තොත් ඒ මිනිස්යාට කියන්නේ ගංගතිගේ ඉහළට යන මිනිස්සෙක් කියලා මේ ලෝකයා යන්නේ රැල්ල දිගේ ගහගෙන පල්ලෙහාටනේ. මෙයා බලනවා මේ කැළඹෙන දේවල් තිබුණට නොකැළඹී ඉන්න පුළුවන් පෞරුෂත්වයක් මට තියෙනවාද කියලා. ඒක සාහසික ගතියක්. කැක්කුම තියෙන කිසිම කෙනෙකුට මෙතනින් එහාට යන්න බෑ. හැංගීම තියෙන කිසිම කෙනෙකුට එහාට යන්න බෑ. ඒ ආවේග ජනක කිසිම කෙනෙකුට එහාට යන්න බෑ. ඉතින් මෙහාට යන්න සාහසික වෙන්න පවුල කිසි පපුවේ කිසිම තෙතක් කණු කපාවක් නොවෙන්න ඕනේ. වරක ඇති වෙනවා පේනවා වරක නැති වෙනවා පේනවා වරක උපදිනවා පේනවා වරක මැරෙනවා පේනවා අසුචි පේනවා රත්තරම් පේනවා බුදුහාමුදුරුව පේනවා දේවදත්ත පේනවා ඔක්කොම පේනවා පෙන්වනට මේක දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැුණා වගේ දැනුණට නොදැනුණා වගේ ඉන්න ගත්තොත් ඒ ශක්තිය කුළු ගන්නවත් එක්කනාට පමණක් තේරෙනවා මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා. හුඟ දෙනෙක් හිතනවා එහෙම කරන එක අසාධාරණයි. මේකෙදි මේකට කැමති වෙන්න ඕනේ මේකට අකමැති වෙන්න ඕනේ මේකට හැඟුම්බර වෙන්න ඕනේ මේකට හැඟුම්බර වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නෑනේ මෙතනින් යහට යන්න බෑ. ඒ නිසා කියනවා මේ මට්ටමට භාවනාව පුරුදු කරලා කොයි දේ සිදුනත් සිදුනත් ඒකට බාධාවකින් තොරව යන්නදලා දේශ බලාන ඉන්න පුළුවන් කෙනාට සමහර විට අපේ ආචාර්යවරු චුල්ලසෝදාපන්න කියන නම දෙනවා. එයා සාමාන්‍ය වශයෙන් සෝවන් වෙච්ච කෙනෙක්. ඇතිවීම නැතිවීම ආවට ඒ නැතිවීම නැතිවීම විශ්ේ ඇති වෙනකොට සතුට වෙන්න යන්නෙත් නැහැ නැති වෙනකොට ඉසాత බඳගෙන අඬන්නෙත් නැහැ මොන හොන්තු ආවත් එන්නේ අඬනම් මේකෙන් නොසැලී ඉන්න පුළුවන් ගතිය එනවනම් ඒ යෝගාවචරයට ඇති වෙන මේ ඒ tempatuව දේවල් tempat නිසා වෙච්ච එකක් නෙවෙයි දේවල් ඇවිස්සලා තිබුණාට ඒකෙන් දැක්කේ නෑ වගේ ඇහුනේ නෑ වගේ නොදැනුණා වගේ ඇඟට ගන්න නැතුව මම ඒකට පාවිච්චි කරන වචන තමයි හිත කරදර ගන්න නැතුව දේශ බලහන් ඉන්න පුළුවන් නම් ගල් බබුණෙක් වාගේ. ඒක බේන්නේ කැක්කමක් නැති හිතක් ආගමක් නැති හිතක් හැඟීමක් නැති හිතක් කියලා. නමුත් මේ කෙලෙස් එක්ක කරන කැක්කුම කවදාකවත් කෙලෙස් වලින් හොඳ අනුකම්පාවක් නෑ ලැබෙන්නේ. කෙලෙස් දාගත්තොත් අනිවාර්යයෙන්ම ඒක මහායාන බුද්ධ ආගමේ මෙහෙම කියනවා. හැන්දෑවට ගෙටේන හොරා තමන්ගේ පුතෙක් කියලා හඳුනාගෙන ගෙට තියලා ඉඳගෙන කණ්ඩ බොන්න දුන්නොත් මොකද වෙන්නේ කියලා. හැන්දකොරේ ගෙටේන හොරා තමන්ගේ පුතා කියලා වරදවා ගත්තොත් මොකද වෙන්නේ? ඒ වගේ මෙවුවා දැකලා කැළඹෙන හිත පිනක් කියලා හිතාගත්තොත්, හැඟීමක් කියලා හිතාගත්තොත්, කැක්කමක් කියලා හිතාගෙන මේක හොඳ දෙයක් කරගත්තොත් හොරේ පුතේ කියලා හඳුනාගත්ත කෙනාට වෙන දේ වෙනවා. මේ එන්නේ ගෙටේ ඉඳ හදන්නේ හොරේ. මට බුදුහාමුදුරෝ දීලා තියෙන දේ තමයි නොසැලෙන මනස. අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනස. මම මේකෙදි පුළුවන් තරම් මේක දිහා නොසැලී ඉන්න උත්සාහ කරනවා කියලා බැලුවොත් දල වශයෙන් සමාජයේ දිහා බලනකොට හිතෙනවා පිරිමින්ට මේක කරන්න පුළුවන් වෙයි බැවි කාන්තාවන්ට බැරි වෙයි මොකද කාන්තාවන්ගේ තියෙන මාතෘත්වේ නිසා කොයි දෙයකට හැංගොම් පහල කරනවා කියලා. හැබැයි මට වෙනවා පිරිමි ඊට වැඩිය සෙවලයෝ කියලා. පිරිමින්ටත් බෑ. ඒත් මේවා කාගෙන යන්න පුළුවන් විහාර මහදේවි වගේ, කේමා වගේ, උප්පලවන්න වගේ ගෑනුත් ඉන්නවා. මේක ගෑනු කිරීම බලපාන දෙයක් නෙමෙයි. මේ මේ ආරූඪ කරගත්ත මගුලක් මේ ගෑනු පිරිමි කියලා කියනවත් මිනිස් හිතේ තියෙන හැකියාවක්. ඒ දේවල් ආවට එනේව ඇඟේ දාගන්න නැතුව දේශ බලාන ඉන්න. ඒකට හේතුව බලනින එකනට තියෙන මේ එන හැම එකක්ම මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. මේ හිතේ විකාරයක් දැන් තියෙන්නේ. මානසික දෙයක් මේ තියෙන්නේ. පෙන්නඳ හැදුවට පණ තියෙනවා මම වාගේ අරකයි මේකයි කියලා තන්නේ කර මනෝවිකාරයක්. ඒ මනෝවිකාරය ඉදිරිපිට නොසැලී ඉන්න පුළුවන් නම් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා උපමාවකට කියන අපේ කරුකුරුන් දෙස්වාමින් වහන්සේ අපි හීනෙකදී ඉසాత බඳගෙන ආඬනවා දරුවා මැරිලා, ගෙට ගිනි අරගෙන, අම්මා මැරිලා, අතපය කැඩිලා. ඉතින් අඬාගෙන ඉන්නකොට හීනෙන් නැගිට්ටොත් මොකද වෙන්නේ? අයියෝ මේ පෙට්‍රල් පුච්චලා තියෙන හීනෙකටනේ. ආහන්නේ වගේ තමයි තේරෙන්න පටන් ගන්න මේ මනසින් හදාගත්තු කුණුහරුපයකට පෙට්‍රල් පුච්චලා heart attack වෙලා දිවයට තියෙන පෙත්තක් තියාගෙන heart attack කියලා බලනකොට මේ හීනයි. උන්නෝජික තමයි මරණදී සිද්ධ වෙන්නේ. අපි මේ නටපු නැටිලි බෙරේ පළුවකුත් නැහැ තොවිලෙත් හමාර නැහැ මරණ මොහොතේ බලනකොට මේ මේ ගිය ආත්ම හිටපු කිසි කෙනෙක් එක්ක නෙවෙයි මේ නාඩගම යන්නේ මේ ඉස්සරහට ආපු කෙනා අල්ලගෙන මේ මගේ ගෑණි කියලා මේ මගේ මිනිහා කියලා මේ මගේ අම්මා කියලා මේ මගේ තාත්තා කියලා අල්ලගත්තට මෙතනින් එහාට ගිය ගමන් ඔය එක්කෙකුට මතක නැහැ ගිය එකෙක් ආවොත් මතුරුලා කුප්පියකට දාලා කරදී වලලෙන් එහා පැත්තට ගිහිල්ලා දානවා මේ ළඟදී දෙක තුනක් මට ආරංචි වුණා. ඒ මනුස්සයා ගිහිල්ලා ඇවිල්ලා. මේ මල පෙරේතයයි කියලා අනේ කට්ටඩියෝ ගෙනල්ලා මතුරුලා අරෝ දාලා කුප්පියකට අයියෝ ඉන්නකම් වැඳපු ඇත්තෝ. ඉන්නකම් මේ දරදී ඇදලා උපස්ථාන කරපු ඇත්තෝ. ගියාට පස්සේ නම් එන්න එපා ගොයියෝ මං හොඳින් කියන්නම්. යනවනම් ඵලයන් යඤ්ඤං කියලා ගිහිල්ලා ඉඤ්ඤන්නම් කියන්න බෑ මේකට ආය ආවොත් විනාසයි එන්නත් වෙනවා ඔය රුකාපන් තණ්හා භව තණ්හා විභව තණ්හා එකක් ඉදිරිපත් වුණොත් එයා පහ වෙනවා. ආවට පස්සේ කැරපොත්තෙකුට තරම් සලකන්නේ නැහැ. ගෙම්බෙකුට තරම් සලකන්නේ නැහැ. විශීනෙන් හරි දැක්කොත් අම්මෝ බබුවෙත් වතුර ගා ගන්නවා. පිරිත් නූල් ගැට ගහනවා. අම්මෝ එන තරම් මේ ගිය ඥාතියින් ඇවිල්ලා. ඥාතියින් නම් ඉතින් දන්න කට්ටියනේ දැන් නැහැ. ගියාට පස්සේ ආවොත් ඉවරයි. ඒ වාගේ තමයි මේ හිතට එන මේ කාම රූප අරූප දෙකම මනෝ විකාරයක් විතරයි. අන්නේ මනෝ විකාර ඉදිරිපිට නොසැලී එහෙම නැත්නම් අපි කියනවා නම් සංවරිත්වා සමාදානේ පඤ්ඤායි ඉබ්බකට ඇතුළට ගත්තා වගේ ඒක නොදැක්කා වගේ මේ ගත කරන්න පුළුවන් නම් ඒක සම්මසන ඥාන කියලා සම්මස්නී කරනවා කියලා කියන්නේ මේක දිහා බලනවා හැබැයි බදාගන්නේ නැහැ පරාමර්ශණය කරන්නේ සම්මර්ෂණය කරන. පරාමර්ශණය කියන්නේ අල්ල බදා ගන්න. ආලිංගනය කරනවා. බැඳෙනවා. සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ මුලැමැදාග බලනවා. එන ඕනම දෙයක මුලැමැදාග බැලීම විපස්සනාව. ඕනම දෙයක මුලැමැදාග බලන්න නම් ගහල හිතක් තියෙන්න ඕනම දෙයක මුලැමැදාග බලන්න නම් ගහලෙක් වෙන්න ඕන. අපිට කිසියම් දෙයක මුලැමැදාග බලන්න බෑ. අපි මුල බලනකොටම අල්ලගෙන ඉවරයි. මුල දකින්නට හතුරෙක් නම් ද්වේෂය පහල කරලා ඉවරයි. මුල දකින්නට මිතුරෙක් නම් ආදරය පහල කරන ඉවරයි. මිතුරෙක් නම් අග බලන්න අපිට බෑ. හතුරෙක් නම් අග විතරයි පේන්නේ මුල පේන්නේ නැහැ. ඒ නිසා මතුවෙන දේ මතුවෙන දේ වශයෙන් මුලමදාගේ එකක දැක්කන එකක දැක්කන ඒ යෝගාවචර තියෙන හැකියාව කුසලතාවය හැකියාව පේන්න පටන් ගන්නවා. ඒක කරන්න බැරි අපි මේසා විශාල භ්‍රමචරියක් රකින්නේ මේ ගිහි ආසාවත් තියාගෙන. ලෞකික මොකක් හරි කුණක් ආසාවක් තියෙනවනම් ඒක තමයි ඉදිරි ගමනට බාධා. එනිසා මෙතෙන්ද යනකොට මේ යෝගාවචරයට භවනා හරියන්න හරියන්න අදිෂ්ඨාන ශක්තිය එන්න එන්න චිත්ත ශක්තිය එන්න එන්න ටික ටික තේරෙනවා නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. මෙතෙන්ද එනකොට ඒක නෑ. ඒක ප්‍රශ්නකුත් නෑ. ඒක කවදාකවත් නොසුදුසුකමක් නෙවෙයි. තමයි තේරෙන්න පටන් ගන්නවා මේතෙන්ට යන්න නම් කැහි ගෑණි කියලා ඔටු ගෑණි ගත්තා වගේ කාම ආසාව නැති කරන භව ආසාවල්ලන එක ඇත්ත. ඒකේ ප්‍රශ්නෙත් වටනකමක් තියෙනවා. දැන් මේ භව ආසාව විභව ආසාව හරහා පොඩ්ඩක් අඩු කරන්න. ඊට පස්සේ මේ දෙක අතර තට්ටු මාරුවක් දානවා අරමුණු තියනවා අරමුණු නැහැ අරමුණු තියනවා අරමුණු නැහැ ආන ඒක විශේෂයි බැඳීමකින්තරව ඇලීමකින්තරව මේ බලානින්න ඉඳිල්ල ඒ යෝගාවචරයෙන් ඇහුවොත් දැන් කුමක් අරමුණු කරනද භාවනා කරන්න කියලා කට උත්තර දෙන්න බෑ. ඒක නිසා දැන් ඒ යෝගාවචරය කලබලයටපත් වෙනවා. අනේ මම මෙච්චර නම් ආනාපානේ බලන්න භාවනා කරුවේ දැන් ආනාපානේ නැති බව බලලත් භාවනා කරනවා. ඊට පස්සේ ආනාපානේ ආවොත් ඒක බලලත් භාවනා කරනවා. නැත්නම් සද්දයක් ආවොත් ඒක බලලත් භාවනා කරනවා. සද්ද ගියාට පස්සේ ඒක නැති බව භාවනා කරනවා කියලා. ඒ යෝගාවචරය නියත එල්ලයක් ඇතුව නෙවෙයි භවනා කරන්නේ මේ තමයි නිවනට කිට්ටු කරනකොට හැදෙන්නේ. මම මේ යන්නේ අසවල් තැනට කියලා කාලයට තා දේශයට අහුවෙන කිසි දෙයක් නැතුව යනවා. මේක මිනිස්සයාට තේරෙන්නේ. මොකද මිනිස්සයා කුට්ටි කඩා ගන්න જાතියක්. එයා නිතරම ජීවත් වෙන්නේ කාලය සහ දේශේ කියන සීමාවේ. දැන් මෙතනින් යනවා ඒක එහා පැත්තට. ඉතින් ඒ වෙලාවට මේ මිනිස්සයා කරන ප්‍රයත්නය මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ දෙයයන්ට තේරෙනවා. බ්‍රහ්මයන්ට තේරෙනවා. මේ මිනිස්සයා භාවනා කරන්නේ අසවල් දේ ලබන්න නෙවෙයි. අසවල් දේ එල්ල කරගෙනත් නෙවෙයි. හැබැයි එල්ල කරගෙන භාවනා කරන එකට වඩා පැය 24ක් භාවනා කරනවා. සැදී පැහැදී භාවනා කරනවා. හැබැයි අහවල් දේ ලබන්න නෙවෙයි. එතකොට මේ දෙයියෝ, මේ බ්‍රහ්මයෝ මේ මිනිස්යාට වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේ නාබි ජානාමි යම්පි නිසාය ජායති. ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. ඒ උත්තම පුරුෂයාට নমස්කාරය වේවා. මොකද ඒ භාවනා කරන්නේ මොකටද කියලා එයා දන්නේ මෙන්න මෙතෙන්ට සම්මස්සන ඥාන මට්ටමේදී මෙතෙන්ට ගිහලා ඒක තේරුම් ගන්න පුදුමාකාර සුතුමේ ඥානයක් අවශ්‍යයි. හැබැයි සුත්තමේ ඥානෙ නැතත් මෙතෙන් යන්න පුළුවන්. සුත්තමේ ඥානෙ නැතත් මෙතෙන් ගියරස අරමුණක් තියෙනවනම් හොඳයි. අරමුණ නැහැනේ ඒත් හොඳයි. මං සතියේ ඉන්නේ. එහෙම නැත්නම් ආරම්මන සතියයි අනාරම්මන සතියයි දෙකෙන් මේ දෙකටම සමාන එහෙම දෙකටම Tamange දරුවෝ දෙන්නෙකුට සමසේ සලකන මවක් වගේ මේ දෙක දිහා බලන්න පුළුවන් නම් එයා මේ එකට කැමැති වීම අරකට අකමැති වීම මනාපමනාප දෙකක් නැති වෙන වගේම කැමැති දේ නොලැබීම නිසා ඇති වෙන වෙහෙසත් එයාට නැති වෙනවා අකමැති දේ තා එකතු වීම කියන දෝෂයක් නැති වෙනවා පිය විප්පයෝග දුක්ඛ අප්පිය සම්පයෝග දුක්ඛ දෙක මෙතනදී යෝගාවචරයට අනිවාර්යයෙන්ම මේ ප්‍රභවය මේ හැකියාව හැම මිනිස්සෙකුටම තියෙනවා. ඒක බුදුහාමුදුරෝ දාන්නේ. නමුත් මේ යෝගාවචරය කැමති නැත්නම් මේක ක්‍රියාවත් කරලා බලන්න. යෝගාවචරය කැමති නැත්නම් මේක කර්මන්නේ කරලා බලන්න. යෝගාවචරය කැමති නැත්නම් චිත්තක්ෂණයකටත් මේ ලෞකික කාමාතාවල් අයින් කරලා මේ ආර්ය පරිශ්‍රණය කරන්න. ඒ කියන්නේ පිනමෝරලාමදි. පාරමිතා ශක්තිමදි. කර්මාවරණ තියෙනවා. ක්ලේශාවරණ තියෙනවා. එයාට හොඳට කතා කරනකොට අල්ලලා දෙන්න පුළුවන්. මෙයාට ඉදිරියට යන්න බැරි මේ එක්ක තෘෂ්ණාවක් නිසා, එක්ක මාන්නයක් නිසා, එක්ක දික්කයක් නිසා. නමුත් එයාට පෙන්නලා දුන්නොත් මේ කියන්නේ මේ මේ කාම ආශාව නිසා කියලා අනිවාර්යයෙන්ම යෝගාවචර තරහ ඒ චර්ජයට අත තිබ්බයි කිය. මේ මේ අහුවෙලා තියෙන්නේ මාන්නේ නිසායි කියලා කියලා දුනොත් ඒත් යෝගාවචරය අකමැති වෙනවා. ඒ වගේම මේ දිට්ඨියක් එක්ක තියෙන කිව්වොත් ගහගන්න එනවා. බුදුරජාණන්සේ මේ බව දැනගෙන උන්වහන්සේ කියලා දුන්නට පස්සේ උඹට තියෙන්නේ බොන්න අහුවෙලා තියෙන තණ්හාව නිසායි කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරේ නැවත වෛරයක් ඇති නොකිරීම පිණිස විශ්වසනීය භාවය ඇති කරගන්න සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මේක දැනගෙන නැවත නැවත භාවනා කරලා ලෝක සත්‍යය කෙරේ කරුණාවයි දැන් මේ බුදුරජාණන් ශ්‍රීකුවත් පුතන තියෙන්නේ මේ තෘෂ්ණාව කියලා අපි යන්නේ රණ්ඩු කරන්න මොකද අපිට විශ්වාසය බුදුහාමුදුරුවෝ කිව්වොත් බුදුහාමුදුරුවෝ උතන තියෙන්නේ මානානුසය මානේ අපි යන්නේ බුදුහාමුත් එක්ක කරන්න කරන්න කවුරු හරි කිව්වොත් මෙතන තියෙන්නේ දිඨානුසය දිඨිය යන්නේ මොකද උන්වහන්සේ තුන්කල් දැකලා කතා කරන්නේ ඉන් මේ පිටේ ඉන්න කිසිම කර්මත්තානාචාර්යවරයෙක් කිව්වොත් යෝගාවචර හිතනවා මට විරුද්ධව මට කුීර්ෂ්‍යා කරලා එහෙනම් මෛත්‍රික පුද්ගලික තරහක් ඇති කියලා ඉතින් ඒ නිසා යෝගාවචරය කර්මස්ථානාචාර විශ්වාස කරන ගතිය සහ වි කර්මස්ථානාචාරය යෝගාවචරය වර්ග ભેදයකින්තරව මෙන්න මේකයි මේක තියෙන්නේ කියලා කියන්න පුළුවන් ගතිය තමයි ලෝකේ හිගම සම්පත. ඒක ඇත්තෙම නෑ ලෝකේ. අපි දැනට කරන්නේ ගෙස් කරනවා නිකන් අනුමාන කරනවා. අනුමාන කරලා කියනවා ඔතන ඔය වෙලා තියෙන්නේ උඹට තියෙනවා කාම ආතාව. එහෙම නැත්නම් භව ආතාව. එහෙම නැත්නම් විභව ආසාව. ඉතින් යෝගාවචරේ නඩු දානවා කෙලින්ම ගිහලා තමුන්වංශ කොහොමද කියන්නේ මට කාමාසාව තියෙනවා කියලා මම මෙන්න මෙච්චර මෙච්චර දීලා තිනවා අසවල් තාපේ බලන්න මම අච්චර දන් දීලා තියෙනවා අසවල් තන කියලා බලන්න මෙන්න මෙන්න සීට්ටු තියෙනවා මම දන් දීලා තිනවා කොහොමද කියන්නේ දාන කාමාසාව ඉතින් එනවා නඩු කරා තමන්ගේ වලිගේ හයියෙන් හපා ගත්තාම රිදෙනවා එතන වලිගොඩ වාඩි වෙච්චාම රිදෙනවා නැගිටලා ගැසලා දාලා වාඩි වෙන්නේ එතකොට එන්නේ නැහැ රේතනම අඩුයි මොකද වලිගුට නෙවෙයිනේ ඉන්නේ. ඉතින් ඒක පෙන්නලා දෙනකොට හරි අමාරුයි. දැන් අපි අතර තියෙන නෑකම ඉච්චරයි. අපි කිසිසේත්ම සලකන්නේ මෙහෙම වෙනවනම් ඒක අනිත් එක්කනට මෙයා කෙලින්ම කියනවා. ඒකට කියන්නේ බුදුහාමුදුරුවෝ අඤ්ඤමඤ්ඤ පච්චේන අඤ්ඤමඤ්ඤ වුද්ධාපනේන. එකිනෙකා එකිනෙකාට ප්‍රත්‍යවීමෙන් එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමෙන් තමයි මේ ශාසනය යන්නේ. අපි වෙන නෑකමක් නෑ අපිට තියෙන ඕනෑකම විතරයි. මෙතන ඉන්න හුඟ දෙනකොට ඒ ඕනෑකම නෑ. මේ කට්ටියට ඕන වෙලා තියෙන අනේ සමාවෙන්න මම මේ ඉක්මන් තීන්දුව ගන්නවට මේ කාම ආශාව හෝ භව ආශාව හෝ විභව ආශාව. ඒක පෙන්නලා දෙනකොට පිහියෙන් දමලා ඉනවා වගේ. ඉතින් අත ගාලා අනින්න ඕනේ ටොකක් මුද්දක් දාපු අතකින්. රිදෙන්න ගහන්න ඕනේ. රිදෙන්න ගහන්න ඕනේ. නැත්තම් නම් කවදාකවත් ගොඩේ එන්නේ නැහැ. ඒක නිසා මේ අරමුණ නෑ වේවා ඇති වේවා මේ දෙක විශේෂයි. තාම මේ නිවන් දැකලා එහෙම නෙවෙයි කිට්ටු කරලවත් නෑ බය වෙන්න එපා. මේ ඔය කිට්ටු කරන්න කියලා අපේ අම්මා කිව්වා අම්මම්බෝ මිනිහට මම භාවනා කරන්න නැහැ කිව්වා මම වෙයි කියලා. බැරි වෙලාව සෝවාන් වුණොත් එහෙම මට ලබන ආත්ම නැති වෙනවා කිව්වා. ඒ මේ ආත්ම දරු 11ක් 11ම සෝක් හරි හොඳයි. ඉතින් අම්මා හිතුව ලබන ආත්මෙත් 11ක් අම්මේ ඊගාව ආත්මෙත් 11ක් අම්මේ නිසා මේ යන පාරගේ ෂුවර් සෝවාන් වෙනවා. ඉතින් එතකොට හොඳට තේරෙනවනේ දැන් අම්මා මොකද්ද කියන්නේ කියලා භව ආසාව කියන එක එතකොට තේරෙනවනේ. අම්මා නිවන් දැක්කේ නැතුවත් මම පුතා මට තේරෙනවනේ. මේ ආසාව අල්ලන්නේ නැටි. මේක නැති කරන්න බුදුරජාණන්සේ කොච්චරක් විශ්වසනීයත්වය ලබා ගන්නද දසපාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා පිරුවද අධිජ්ජ වචනා බුද්ධ අමෝඝ වචනා ජිනා කිව්ව දෙකක් නෑ බුදුහාමුදුරනේ සුත්තමේ ඥානය තියෙන කෙනාට ඒ වගේම විශ්වසනීයත්වයේ තියෙන කෙනාට කිව්වට පස්සේ කල්පනා කරලා බලනවා. අනිත් හැම කෙනාම හිතන්නේ කොහොමද කියා ගන්න බැරි වුණා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේමයිත් එක තරහින්. එහෙම නැත්නම් මේ මට ඊර්ෂ්‍යාවේ ඒ තරමටම අපේ ළඟ ෂට මායාවී ධර්ම තියෙනවා. කොයි වෙලාවක හරි අපි හිතමු මෙයා සම්මස්සන ඥාන මට්ටමේදී මේ අරමුණ තියෙනවා නැහැ. දෙකටම ලක්ෂ කෝටි වාරයක් එක එන්න ඇරලා රත්තරේ වතුරේ දානවා, ගින්නේ දානවා, වතුරේ දානවා, ගින්නේ දානවා, පළහලා පළහලා පළහලා. මෙයා එතනින් එන එන්න තියෙන බාධාවල් වලට බාධා කෙලස් වලට ඉඳ නොතපා. එන්න දෙයට එහෙමම එන්න ගන්න. හෙළුවෙම එන්න ගන්න. තෝරන්න බේරන්න නැති වුණොත් පමණක් හිත විපස්සනාට වැඩ. එතනින් යහර තමයි විපස්සනාව තියෙන්නේ. මෙතෙන්ද අනකම්ම යෝගාවචරයට පරීක්ෂණ තියෙනවා. කඩයෙන් පරීක්ෂණ. ඇති නැති දෙකම දීලා ඇති උනායි කියලා සතුටු වෙන්නෙත් නැතුව නැති උනායි කියලා කනගාටු වෙන්නෙත් නැතුව මේ දෙක විශේෂයි බලාන ඉන්නකොට දාඩිය දාන්නේ නැත්නම් තැලෙන්නේ නැත්නම් බෙල්ල කඩා වැටෙන්නේ නැත්නම් කම්පන චංචලෙන්නේ නැත්නම් නිින්දෙන්නේ නැත්නම් සැකෙන්නේ නැත්නම් බයෙන්නේ නැත්නම් අනුතුරු වෙන්නේ නැත්නම් ඉතින් මේ යෝගාවචර තේරෙනවා මට ඉස්සර මේවට දැක බය ආව දැන් මම යන්න ලෑස්ති. ඉතින්ද යනකම්ම යෝගාවචරයට මාර්ගය මාර්ග දෙක තේරෙන්නේ සැක සංකා ඉක්මවන්න බෑ. තාම මාර්ගයට මාර්ගය කියලා හිතනවා හොරා පුතා කියලා හිතනවා. ඒ වගේම හරියට භාවනා යනකොටම අරමුණ නැති වෙච්ච ගමන් සැක උපදවනවා සතිය නැති වෙලා. නිින්ද වැවිලා, බය ඇති වෙලා කියලා. ඉතින් මෙයාට නැවත නැවතත් ඒක පෙන්නලා පෙන්නලා පෙන්නලා නෑ උඹට ඕනේ නම් සැක හැරලා දැනගන්න පුළුවන්. අනාරම්මනේ සතිය පවත්වන්න පුළුවන්. අනිමිත්‍ය සතිය පවත්වන්න පුළුවන්. අරූපේ සතිය පවත්වන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් පටවිය අපෝ තේජෝ වල සතිය පවත්නවා වගේම අවකාශ ධාතුවේ සතිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් ආකාසානං ඡායතනෙ කියන අරූප ධානය ලබන්න පුළුවන්. කසිනේ උගුලලා ඊතර තියෙන හිස්තන මේක දැන් නවීන විද්‍යාවෙන් කියන්නේ matter and antimatter කියලා හැම ද්‍රව්‍යයකටම ඊට හේව නැල්ලක් තියෙනවා. ද්‍රව්‍ය දැක්කට පස්සේ තමයි ඒක හේව නැල්ල දකින්න පුළුවන්. බුදුරජාණන්සේ තිසල රූපේ පෙන්නලා තමයි අරූපෙට හිත දාන්නේ. භෞතික විද්‍යාඥ බුදුහාමුදුරපලෝ අනුගමනය කරනවා කියලා මං හිතන්නේ. නමුත් විද්‍යාඥයෝ දැන් කියන්නේ ඒගොල්ලෝ දැක්ක එකක් වගේ. ඒගොල්ලෝ කියන හැම ද්‍රව්‍යයකටම ඒකේ අද්‍රව්‍ය කියලා එකක් තියෙනවා. හේවණල්ලක් කියලා එකක් තියෙනවා. ද්‍රව්‍ය දැකලා තමයි භෞතික විද්‍යාව හැදුවේ. මේ හේවණල්ල දැක්කට පස්සේ ඒකට තවදුරටත් භෞතික විද්‍යාව කියන්න බෑ. ඒකේ සීමාවල කඩලා ගියා. ඒ වගේ මේ මමයා දැකපු කෙනාට එයාට පේනවා මමයා නැති තැනකත් සම්පූර්ණ මේ වැඩ පිළිවෙල යන්න පුළුවන්. එතකොට අරූපේ තමයි සතිය තියෙන්නේ. එතකොට යෝගාවචරයට හිටපු වෙලාව මතක නැහැ, දැකපු දෙයක් මතක නැහැ. හැබැයි මොනවත් නැති වෙච්ච බව දන්නවා. ඒ දන්නේ දෙයක් ආපු ගමන්ම. ඔළුවට හිතක් ආපු ගම දන්නවා අඩේ. මෙච්චරලා ඉඳලා තියෙන්නේ මම මොනවත් නැති තැන නේද කියලා. ඉතාමත්ම ලස්සන සරුවචන් වහන්සේ ආනන්ද සප්පයි සූත්‍රේ පෙන්නනවා. මේ නැති භාවයට ගියාට පස්සේ ඒක තේරෙන්නේ ඇති කරදරයක් ආවට පස්සේ. ඊට පස්සේ ආයෙත් නැති බවට යනවා. මේක දිගේ ගියාට පස්සේ මේකෙන් යෝගාවචරය දුන්නොත් හිතට විශ්වසනීයත්වය නොසලෙන බව සතිය ඊට පස්සේ තමයි විපස්සනාට වැටෙන්නේ එහෙම නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධියද කියලා කියන්නේ ශීඝ්‍ර ඇතිවීම නැතිවීම පෙන්වන්න පටන් අර ගන්නවා දේ මොකද්ද කියලා අල්ලගන්න බැරි තරම් වේගයෙන් ඒක හරියට සරසුලක් අරගෙන ගහපුවාම ඒ සරසුලේ බාහුව හෙල්ලෙනවා ඒක ඉදිමෙනවා වගේ. වේගෙන් හෙල්ලෙනවා ඒක කොතන තියෙනවද කියලා හොයන්න බෑ. එතකොට හ්ම් ගාලා නින්නාදයක් එනවා. ඒ වගේ යෝගාවචර තියෙනවා මේ මේ තරතුල ගැහුවට පස්සේ තරතුර හෙල්ලෙනවා නම් තේන සද්දයක් එනවා. නමුත් මේක ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වගේ දේවල් මීට වැඩි වේගෙන් කම්පා වෙවි තමයි තියෙන්නේ. ඒක පේන්නේ නැහැ. gediya පිටින් තියෙනකොට අපිට වස්තුව පෙන්ුණාට ඒ වස්තුව ඇතුලේ තියෙන හැම අංශුවක්ම පරමාණුවක්ම හිතා ගන්න බැරි වේගයකින් කැරක් කැරකි තියෙනවා. චලනයේ වෙමින් තියෙන අපි ඒක දකින්නේ නැත්තේ මේ වස්තුවේ තියෙන කෑදරකම නිසා. වස්තුව විනිවිදලා බලන්න බැරි නිසා. නමුත් මේ මට්ටමට ගිහිල්ලා යෝගාවචරය ඇතිවීම නැතිවීම දෙකටම කමක් නැහැ. ඔහි කමක් නැහැ කියලා යන්න දුන්නොත් ඊට පස්සේ යෝගාවචරය ආය ආනපානේ බලන්න බෑ. ආයේ ආනාපාන ඇතුලේ ලක්ෂ කෝටියක් ආනාපාන පේනවා. ඔසවීමක් තුල ලක්ෂ කෝටියක් ඇතවීම සිද්ධ වෙනවා පේනවා. ක්‍රියාවක් කියලා දෙයක් නැහැ ක්‍රියාවලියක් විතරයි මේකේ තියෙන්නේ. වස්තුවක් කියලා එකක් නැහැ වස්තුව පතුරු ගහලා පේනවා. ඒක නිසා ලොකු සංජය පොත ලියනකොට කියනවා. එහෙම මේ හිතට විශ්වාසය ඇති කරගත්තට පස්සේ භාවනාවේ නැගිටලා සත්‍යක් සර්පෙත් දිහා බැලුවත් ඒ පේන්නේ නැති වුණාට ඒක හරහා යෝගාචර වෙන මේ මේ සත්‍යක් විදියට පිනුනට මේක ඇතුලේ තියෙන වේගයෙන් ක්‍රියා වෙන ක්‍රියාශක්තිය. ධාතු ස්වභාවයක්. එහෙම නැත්නම් භෞතික විද්‍යාවට කියනවනම් sub atomic particles එහෙම නැත්නම් වේග ධාරා. මේකට තමයි අපි මේ සමස්තයක් හදලා කියලා තියෙන්නේ. ඉතින් යෝගාවචරය දැන් එක චින්තාමය ඥාන හරහා අල්ලනවා. අල්ලලා ආනාපානෙ දැක්කත් මේක අරමුණු කරන්න තරම්වත් ඉන්නේ නැතුව වේගෙන් වෙනස් වෙන එකක් බව තේරුම් ගන්න. හුස්ම ආස්වාසය කියලා ආස්වාසය දක්න මෙනෙහි කරන්න ඉස්සෙල්ලා වෙන ගිහිල්ලා ඉවරයි. ප්‍රස්වාසය කියන්නේ ඉස්සෙල්ලා ගිහිල්ලා ඉවරයි. ඉස්සෙල්ලා තමයි මෙනෙහි කරන්න පුළුවන්. දැන් මෙනෙහි කරගන්න බෑ. බලනකොටම ඒක බලාකුලක් වගේ ඔද්දල් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සමාහලට වක්කාර දනවනවා. ක්ලාන්ත කරනවා. හිඳාඩි දානවා. වෙවුලනවා. කම්පන චංචල ඇති කරනවා. භූතයක් වැහුණා වගේ. ඒක හරියට මේ හරියට ජප මන්ත්‍රේ මතුරුනොට කපුව පරල වෙලා එන්න වගේ දැන් එන්න ගන්නවා භාවනාව විපස්සනාවට දාන. ඉතින් එතෙන්ට යනකොට ඒ වෙනකන් ඇති කරගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම යෝගාවචරයට ඕනේ නම් තව දියුණුකරනද, තියුණුකරනද කයට සහ ජීවිතයට තියෙන ආශාව අතහැරලා වාඩි වෙන්න කියන. වාඩි වෙනකොටම බුදුන් ධම්මතංග තීපත් කරලා සීලේ තීපත් කරලා මගේ කයත් ජීවිතයත් ත්‍රිදරත්නෙට පූජා වේවා කියලා ඉඳ ගන්නකොටම එයා එක ලොකු ත්‍යාග පටිනිස්සග්ග මුත්‍ති අනාලයෝ කියලා අර ත්‍යාගවන්තකම අතහැරීම මිදීම අනාලයේ ගතිය මේ කයත් එක්ක තමයි මෙච්චර ඉතුරුලා තියෙන එතකොට යෝගාවචරයට ඒකත් දෙන්න ලෑස්ති වෙනවා එතකොට යෝගාවචරයට ඉඳගත්තර පස්සේ ඒක තම්බන කාපුවාමකෝ බැදගෙන කාපුවාමකෝ මොන කරදරයක් ආවත් යාදෙන මේක පූජා කරලා තියෙන්නේ බැදගෙන ගන්න බැදගෙන කාපන් තම්බන කම්බන් තන්න කාපන් කියලා ඒ යෝගාවචරයට ඒ ශක්තිය කවදාවත් මේ මල් පහන් බුදුන් පූජා කරලා ඉන්න සත්‍තාවේ නැහැ කරන්න බෑ ඒක මේ ප්‍රසාද සද්ධාාවක් මේන එක ඕකප්පන සද්ධාාවක් එතකොට මේ යෝගාවචරයට අර නොතිබිච්ච හැකියාවල් එවැගේම නොතිබිච්ච වීරකම් යගේම නොතිබිච්ච සෙල්ලක්කාරකම් මං කියනවා සාහසිකකම් කිය. එන්න පටන් ගන්නවා. ඒකේ නෑ ඥාන පිරිමි ගතියක්. කොටිම උද්‍යප්ප ඥාණයෙන් එහා පැත්තට කිසිම ඥාන පිරිමි ගතියක් නෑ. ඥාන පිරිමි වෙලා ඉන්නවනම් එයින් පල්ලෙහා තමයි. ඉතින් ඒවට ආරක්ෂා කරන්න මේ ඥාන අයිතිවාසිකම් පිරිමි අයිතිවාසිකම් ඉල්ලන්න හදනවනම් ඉතින් හොදන්න පුළුවන් කක්කාවක් නෑ. මේක මේක නැති කරලා බංගත්තාන කරන්න හදන එකේ අයිතිවාසිකම් ගිල්ලත් කරමුට අපි පහත් වෙලා තියෙන්නේ නැති. ඒ නිසා යම් දවසකට යෝගාවචරයට පුළුවන් වුණා නම් ඒ විපස්සනාට හිත දාන්න ආපහු මේ පැත්තට ගන්න පුළුවන්. ගත්තට පස්සේ ආපහු අපිට ඇද්ද කැරියට පස්සේ මිනිස්සු ඉන්න ඔක්කොම නාටකම තියෙනවා. භාවනා කරන්න ගියාට පස්සේ එයා ඉන්නේ අර සම්පූර්ණ දේවල් පතුරු ගහලා විසිතුරු කරලා ඝන සංඥාව එහෙම නැත්නම් කෘත්‍ය ගණය ආරම්මන ගණ බිඳ බැලීමේ පුදුමාකාර ක්‍රීඩාවක යෝගාවචර ගත කරන්නේ. බුදුහාමුදුර දැක්කත් බිඳලා බලනවා මිසක්කා. ඒකට වැඳ වැඳ ඉන්න යන්නේ නැහැ. අසුචි දැක්කත් බිඳලා බලනවා මිසක් ඒකට ගඳයි කියන්නේ යන්නේ නැහැ. රත්තරන් දැක්කත් එච්චරයි. එතකොට මේ යෝගාවචරයා මේ ප්‍රතිපදාවට බහගත්තා වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියනවා. ඉතින් ඒක ලස්සන කතාවක් මම ඉතුරු කරනවා ඒක හෙටට. ඉතින් හිතනවා ඊයේත් කරපු ඇස්සෙත් කරපු අදත් කරපු මේ කතාව නිසා තමයි මේ කරගෙන යන වැඩේ ධෛර්යයෙන් එහෙම නැත්නම් වැඩි විශ්වසනීය ගතියකින් කරන්න පුළුවන් වෙයි කියලා ඒකටයි මේ ධර්ම දේශනාවක තියෙන වටිනාකම ඒකටයි මේ අපි මේ දිනචරියාව ගත කරන්නේ ඉතින් ඒ විදිහටම සීළු දෙනාටම කරගෙන ගිය වැඩේ වැඩි විශ්වාසයකින් වැඩි කොහොමද කියන කුසල ඡන්දයකින් වැඩි අදිෂ්ඨාන ශක්තියෙන් කරගෙන යෑම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා